අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ධර්ම දේශනාව සඳහා කාලෙ ගණ්ඩාය බලාපොරොත්තු වෙන්නේ සීලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ චත්තාරෝ ධම්මා පහතබ්බා චත්තාරෝ ඕඝා කාමෝඝා භවෝඝෝ දිඨෝඝෝ අවිජෝඝෝ තීති අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ දසුත්තර සූත්‍රයේ හාත්පසින් දත යුතු ආහාර වර්ග හතර දක්වලා ඒ ආහාර ගන්නකොට මෙන්න මේ මේ කෑලි අයින් කරලා ඒ ආහාර ටික ගන්න කියලා කියනවා වගේ පිපිඤ්ඤ ගෙඩියක් කනකොට ඒකේ පොත්ත උඩ තිත් ඇරලා කණ්ඩ කියනවා වගේ ඒ වගේම මුරුංගමලක් සුද්ධ කරනකොට ඒකේ මැද තියෙන කෑල්ල අයින් කරන්න ඕනේ නැත්නම් ඒක තිත් වෙනවා වගේ මාළුව කපනකොට උන්ගේ පිට අයින් කරන්න ඕනේ ඒක තිත් වෙනවා වගේ මේ ආහාර ගන්නකොට මේ අයින් කරන්නයි කියලා තියෙනවා නැත්නම් ඕක নানা ආකාර ලෙඩ රෝග ඇති කරනවා වගේ ආහාර ගන්නකොට පහතබ්බ දුරුකල යුතු කාරණා හතරක් කියලා කියනවා. චත්තාරෝ ඕඝා මේ සංසාර පුරුදු නිසා මොන වැඩක් කරන්න ගියත් අපිට ඒ උරුලය ගති නැත්නම් උරුම ගති එහෙම නැත්නම් සංසාර ගති එහෙම නැත්නම් ඇබ්බැහි වගේක් අපේ වැඩට රිංගනවා. ඒ නිසා අපි ඇඟට නොදැනීම සංසාරයට බැඳෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ කබලින්කාර ආහාර ගන්නකොට, පස්ස ආහාර ගන්නකොට මනෝ සංචේතන ආහාර ගන්නකොට විඥාන ආහාර ගන්නකොට ඒ තොගේ ඇස්සේ මේ ඕගයෝ එහෙම නැත්නම් ආශ්‍රවයෝ මෝදු වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක නොදැන කෑවොත් දිගින් දිගටම දිගින් දිගට අපි සංසාරයේ අලුත්ෙන් වඩ වඩ ඇඟටත් නොදැන කර්ම රැස් කිරීමක් කරනවා. ඉතින් මේ ආහාර ගන්න වෙලාවේදී මෙන්න මේ කොටස් අයින් කරලා ගත්තොත් ඒකේ විස කොටස ඒකේ තියෙන නපුර අයින් කරන්න පුළුවන් වගේ හතර ආහාර ගන්න වෙලාවේදී සතිමත් වෙලා කබලින්කාර ආහාර ගන්න කියලා කියන මේ කබලි කොට ගන්න ආහාර ගන්න වෙලාවේදී කාමෝගය නැත්නම් කාම ආශාව හැම වෙලාවෙදීම ඒ කැමත් එක්ක එකතු වෙනවා ඒ නිසා ඒකෙදී ඒ කැමෙදී ඇති වෙන ඒ කාම ඕගය සමහර කාම ආශාවට වැඩිය බොහොම සියුම්. ඒක දැකගෙන මෙන්න මේ මේ විදිහට මේ ආහාර ගන්න ටිකේදී අපි සංසාරේ බෝ කරන්න කියලා දන්නවනම් ඒ ආහාර ගැනීම හරහම නිවනට මාර්ගය සකස් කර ගන්නත් පුළුවන්. මත්තර කර්ම රැස්න වෙන්න කටයුතු කරන්නත් පුළුවන්. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ආහාරං නිසාය ආහාරං පජහත කියන ක්‍රමය අපට පෙන්ලා දීලා තියෙන එක ඉතාමත්ම විප්ලවීය ක්‍රමයක්. ඒක ඉතාමත්ම කට්ටක් අයින් කරන කට්ටක් ගන්නවා වගේ. ඒකේ කට්ටක් කනිච්චාම අපි ඒක ඉටලිසියුම් කට් එකේ අරන් දානවා. කාණ්ඩ වතුර බින්දුවක් ගියාම තව වතුර බින්දුවක් දාලා තමයි වතුර බින්දුව අයින් කරන්නේ. ඇඟ පිච්චිච්චාම පිච්චිච්ච තෙල් දාලා තමයි පිච්චිච්ච එක තනියම කරන්නේ. ආන්නේ වගේ මේ ආහාරයෙන් ආහාරය ආහාර නිසා ආහාරය උපයෝගී කරගෙන ආහාරය අයින් කිරීමේ ක්‍රමයක් පුත්‍රජානස අපට දේශනා කරනවා. එතකොට මේ ආහාරය නිසා කාම ඕගය මේ කාම සැඬ වතුර ඇතුළට නොවන ක්‍රමයක් බුදුචානන්ස දේශනා කරනවා. එසා කාම නොගෙන කැම නොගෙන සිටීම නෙවෙයි කැම පිළිබඳ සංවරය කියලා කියන්නේ කැම පිළිබඳ තියෙන මේ කාමය අයින් කරලා කැම ගන්න නිසා බුදුචානන්සේ රස ධාතු පටිසංවේදී කියනවා. රස ධාතු රාග පටිසංවේදී නැහැ. නැත්තම් බුදුඥානසේ රසය රස ධාතු අපි වගේම බුද්ධි විදිනවා. මේ රොටි කෑල්ලක්, මේ ආප කෑල්ලක්, මේ බත් ටිකක්, මේ මුං ඇටියක් කියලා හොඳටම රස ධාතු නැසන් රස ධාතු රාග සංවේදී නැහැ. උන්වහන්සේ කනකොට ඒකට රාග සංවේදීකමක් නැහැ. ඒ නිසා රාගය අයින් කළා අපි වගේම රස විදිනවා. මේක අමාරුයි. ඒක මොකද අපි කෑමට ලොල් ගතිය දක්වන නිසා ඒක නිසා කැප දෙහිද ලොල් නැතිව ගන්න කන්න පිටක් පාසා මේ පටිසංකා යෝනිසෝ පින්නපාතම් පටිසේවාමි කියලා තියෙන විදිහට එළඹ සිටි සිහියෙන් යුක්තව මම මේ බත් පිට වළඳන්නෙමි. මේක ජවයේ පිණිස නෙවෙයි, මදේ පිණිස නෙවෙයි ආදි වශයෙන් ගන්න කන්න පිටක් මේ පාසා ප්‍රතිවීක්ෂා කරනවනම් මෙනෙහි කරනවනම් ඒ ගත්තට පස්සේ උනත් ඒ බත් පිඩේ තියෙන්නේ හුදු ධාතු මාත්‍රයයි ධාතු මාත්‍රාව පමණයි ඒ ආහාරයේ සත්වයක් නැහැ ජීවියෙක් නැහැ නිසත්තු නිජීවෝ ශුන්‍යෝ ඔය සත්ව ජීවිත භවෙන් ශූන්‍යයි ඒක තදුප බුඤ්ජකෝච පොග්ගලෝ මේ ආහාර ගන්නව මමත් ධාතු මාත්‍ර පමණයි නිසත්තු නිජීවෝ ශුන්‍යෝ එනිසා ඒ ආහාරයේ මේ ධාතු කොට මේ ධාතු කොට මිච්චෙනවා විතරයි කියන වගේ පිටක් පිටක් පාසා මිනී කරන්න ගත්තොත් ඒ කෙනාට ආහාරය පිළිබඳ කවදාකවත් නොතිබිච්ච අවබෝධය ඇතිවීම හරහා ඒ කෙනාට මෙහෙම මෙනෙහි නොකරමින් ආහාර ගැනීම නිසා මතුවෙන්න ඉඩ තියෙන ගොඩාක් කෙලෙස් මෙනෙහි කරමින් ආහාර ගැනීම නිසා නොකිරීමේ දක්ෂකම Tamanටම පුරුදු වෙන්න පුළුවන් වෙනවා. එතකොට කියනවා ආහාරය නිසාම ආහාරයෙන් වෙන්වීමේ ක්‍රමයක් බුදුජානනාංශයේ දේශනා කරනවා. ඒක මේ නැවතත් මම කියනවා ආහාර නොගෙන සිටීමෙන් නෙවෙයි. සිද්ධාර්ථ තාපස දුෂ්කරක්‍රිය කරන කාලේ ආහාර නොගෙන සිටීමෙන් උත්සාහ කරා හරි ගියේ නැහැ. හිතුවා මේ පින්නපාතේ කරනෙල පොඩ්ඩක් පින්නපාත කරනෙල පස්සේ ගහක් මුල වාඩි වුණා පවත්ත බල බෝජී කියලා කියනවා ගහේ හේවණලට වැච්ච කොලාතු ඉති සේරම කනවා ඉන් එහාට මොනක් කන්නේ කියලා. අන්න ඒක අඩු කරලා අඩු කරලා අඩු කරලා මේ බඩ පොත්ත පපුවට මේ පිට පොත්තට ඇලෙනකම දුෂ්කරක්‍රියා කර ආහාර නොගැනීමෙන් මේ කාම ඕගේ නතර කරන්නේ. ඒක කරන්න බෑ. ඊට පස්සේ තමයි මධ්‍යම ප්‍රතිපදාට ගියේ. අවුරුදු 29ක් එනකන් රාජභෝජන වළඳලා බැලුවා. ඒ හරියෙත් නෑ. අවුරුදු 6ක් කිසිවක් නොකා ඉඳලා බැලුවා. ඒ හරියෙත් නෑ. ඒ නිසා ඕගයක්, ආමෝගය ඇති නොවන විදිහට ආහාර පරිභෝග කරනවා කියන එක දෙක අතර ආහාරයක් ගන්න වෙලාවේ හැම වෙලාවෙදී මේක රස තෘෂ්ණාවෙන් තොරව ආහාර ගැනීම හරහා ඒ කිනාට ආහාරයේ විෂ කපලා පැවැත්ම සඳහා ඒ කියන්නේ Brahmacharya අනුග්‍රහය. අපි මේ කරගෙන යන Brahmacharyaට අනුග්‍රහය පිණිස පමණයි ආහාර ගන්නේ. මේ ජවයේ වඩන්නවත්, මදේ වඩන්නවත්, මල්ලෝ කරල්ලන්නවත්, රූප සුන්දරි තරඟයකට යන්නවත්, රූප සුන්දරා තරඟයට යන්නවත් නෙවෙයි කියලා පිට පිටපස මෙනෙහි කරන්න පුළුවන් නම් ඒකම කෙනෙකුට නිවන් පෙතක් පාටපත් වෙනවා. ඒ වගේම තමයි යම් කිසි කෙනෙකුට පස්ස ආහාරය ස්පර්ශ කරන ආහාරය ස්පර්ශ කරන කරන වේලාවක ඇහැට රූප කනට ශබ්ද ආදි වශයෙන් දැක ගන්න පුළුවන් වුණොත් එහිදී ඒ කෙනා මේ මේ රූපයේ දකින්නත් තව රූපයක් නොදකින්නත් නැත්නම් මේ රූප ශබ්ද ගන්ධ රස ගොඩක් තියෙද්දි මේ මේ ශබ්ද විතරක් අහන්න ඒ වෙලාවේ අනික නොකරනත් ඒ තමන්ගේ ස්පර්ශය මොන ක්‍රමයකද මේ මොන න්‍යාය පත්‍රයද මේ වැඩ කරන්න කියලා බැලුවොත් යාට පේන්න පටන් අර ගන්නවා. ඒවා මේ භාවනා කරන කෙනෙක්ගේ බැලුවොත් කාමේ ඕලාරික ආහාර කාම සංඥාව ඇති කරනා වගේම ස්පර්ශය ස්පර්ශ තුනී කරන තුනී කරන යනකොට විශේෂයෙන්ම ඒක විවිධ රූප භව අරූප භව සඳහා ඇදෙන හැටි යෝගාවචරයාගේ භාවනා විස්තරවල හරියට විස්තර කරනවා නම් එක එක එක එක අරගෙන පෙන්වන්න පුළුවන් උදාහරණයක් වශයෙන් කියනවා නම් මේ පුද්ගලයා ආස් අපි අරමුණේ හිත හිටෝලා ආස්වාස් ප්‍රසවාසයේ හිත තියලා නැත්නම් වමේ දකුණේ හිත තියලා ඒක භාවනා කරලා කරලා කරලා ඒක ගෙවෙන්න ඒක ක්ෂය වෙන පැත්තට වැයෙන පැත්තට යනකොට හිත කොච්චරක් රූප හදාගෙන බලනවද කියන එක. ඒක හරි පුදුමාකාර ක්‍රියාවලියක් තියෙන්නේ මෙතෙක් කල් අපි ජීවිතේ පුරාවට හිතට මදි නොකියන්න ස්පර්ශ දුන්නා. භාවනාදී අපි බොහෝමත්ම ක්‍රමිකව ඉතාමත්ම සූක්ෂමව ස්පර්ශ අඩු කළා දාන. අඩු කර දැම්මට පස්සේ ඒ භවගාමි හිත ඒ අඩුව පරිමහින්ද හිතෙන් රූප හදලා බලනවා. Tamanda පේන්න පටන් ගන්නවා සමහර කෙනෙකුට ආලෝක පේන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් අන්ධකාර පේන්න පටන් අර ගන්නවා. තව සමහරකට ශබ්ද ඇහෙන්න පටන් අර ගන්නවා. හොඳට ඕම දන්නවා ඒක මේ බාහිරේ තියෙන සද්දයක් නෙවෙයි නමුත් නෑ කියන්න බැරි විදියට 아무තු සද්ද ඇහෙන්න පටන් ගන්නවා. ගන්ධ රස දෙක අඩුයි. නමුත් පහස දැනෙනවා ඇඟ නලිනවා, කම්පණ වෙනවා, ඉදිරියට නැමෙනවා, පස්සට නැමෙනවා, තැහැල්ලු වෙනවා, බර වෙනවා, සීතල වෙනවා, උණුසුම් වෙනවා කියලා කයේ විවිධාකාර පහස එන්න පටන් අර ගන්නවා. හිතටත් විවිධාකාර විවිධ හීන ප්‍රාර්ථනා පැතු එන්න පටන් ගන්නවා. ඉතින් එතකොට තේරෙනවා මේ ස්පර්ශය පිටින් නොලැබුණොත් හිතින් හදාගෙන ඒ මැත්තේ අපි හදාගත්ත හීන ලෝකයක තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඒක එනකොට හරි සැකයක් එනවා යෝගාවචරයට. මේක ප්‍රත්‍යක්ෂ කළ හැක්කක්ද සංකල්පයක්ද? මේක මම කරපු එකක්ද නැත්නම් මට ඇයි මෙහෙම ලකුණු ඇයි මෙහෙම නිමිති මට පේන්නේ මේකේ මොන හරි දේවතූප සංහාරයක්ද මේ දෙවියෝ ඇවිල්ලා මට ඉස්සරහට වෙන්න තියෙන දෙයක් කියනවාද නැත්නම් මේ භාවනාවේ දියුණුවත පසට යෑමද කියලා තෝරගන්න බෑ ඒ තරමටම මේ ස්පර්ශය හදාගෙන Tamanට අවශ්‍ය දේ හදාගෙන බලන එක දිහා බලනකොට ඒ අර ගොරෝසු ගොරෝසු ස්පර්ශ අඩුවෙන් අඩුවෙන් තමයි මේ විදිහට සියුම් සියුම් ස්පර්ශය නිකන් අඩ නිින්ද වගේ නැත්නම් අඩ හීනෙක වගේ ඉඳගෙන එන්න පටන් ගන්නවා. එතකොට පේනවා මේ ස්පර්ශියෝ මේ කාමාසව නැත්නම් භවාසව හදා ගන්නවා මේ පැවැත්මක් වැඩි කරගෙන යන්න අමුද්‍රව්‍ය නැත්නම් එයා අමුද්‍රව්‍ය හදාගෙන හරි කරගෙන යනවා. ඒකට නිදර්ශන වශයෙන් කියනවා අපි දිගටම සංගරාවක් මුද්‍රණය කරනවා ගත්තොත් මාස 3න් 3ට එතන මාසෙන් මාසෙට අපිට මේ සැරේ පළ කරන්න ලිපි නැත්තම් අපි කොහෙන් හරි පරණ එකක් හරි දාලා අපි සංගරාව ගරගෙන යන්න eBay. එතකොට අපි ඒක පුරෝණ ක්‍රමයක් තියෙනවා. ඒ වගේ තමයි අපිට ස්පර්ශෝ පිටින් නේනකොට ඇතුලෙන් හදාගෙන බලනවා. මේ හදාගෙන බලන ස්පර්ශය උඟ දෙනකොට හිතෙන්නේ මේ මට කවුරු කරපු දෙයක් එහෙනම් තමයි නිමිත්තක් දෙනවා. එහෙම නැත්නම් මට පෙර වෙන්න තියෙන එකක් කරනවා කියලා අර හදාගත්ත ස්පර්ශයම අරගෙන පුදුමාකාර කතන්දර ගොතනවා. පුදුමාකාර බය හෙලවන දේවල් පේන්න පටන් ගන්නවා, හිතන්න පටන් ගන්නවා. ඉතින් කමඨාන් සුද්ධ කරන්න ගියාම හුඟක් වෙලාවට ඒ ස්පර්ශය හිතින් හිතාගත් එකක්ද ඉතින් ඇතුළට ආපේ ගත්ත කියලා වෙන් කරලා අඳුර ගන්න බැරිකම නිසායි මේක සිද්ධ වෙන්නේ. වෙන් කරන්න පුළුවන් වුණත් ඒ යෝගාචර දැනගත්තත් මේක හිතින් හැදිලා ඉන්නේ කියලා යෝගාචර කවදා බලාපොරොත්තු වෙච්ච දෙයක් නොවන නිසා මේකෙන් භාවනා ඉදිරියට යන ගමනේදී විශාල සැක වගේක්, බය වගේක්, අනිශ්චිතතාව වගේක් ඇති වෙනවා. මේවට කියනවා ධම්මෝද්ධච්ච කියලා. ධර්මයේම භාවනාවේම යනකොට ඇතුළතින් පහළ වෙන්නා වූ උද්දච්ච. උද්දච්ච කියන්නේ අවිසිලි වගේ. ඉතින් මේවට විදර්ශනා උපක්ලේශ කියලාත් කියනවා. ඉතින් මේ සාමාන්‍ය ලෝකේ අපි ඇහැට මුලිච්ච වෙන රූපත් ඒකම හිතින් හදාන බලන මේ රූපවලත් මේකේ තියෙන ඒ ෂටමායාවි ගති දිහා බලනකොට බුදුචාන් වහන්සේ වුණා හෙලි දක්වලා තියෙන හැටි දිහා බලනකොට පේනවා මේ යෝගාවචරය මැරෙන්න ඉස්සලා මේ ජීවිතේ ඉඳද්දිම මේ මනස කරන গুপ্ত ක්‍රියා මනස කරන මේ වංචනික ක්‍රියා මේ ෂට ගති නිකන් ඇද්දවලා ඒව නිකන් එළියට අරගෙන පෙන්නලා යෝගාවචරයට මරණ මොහොතේ වෙනකොට නිසක ගතියක් ඇති කළා දෙනවා. ඒ වගේ උපක්ලේශ 10ක් අපේ තේරවාද ශාසනය අඳුරගෙන තිනවා. ඒ ගොඩාක් වෙලාට රූප වේදනා දෙකට තමයි සාපේක්ෂව දක්වලා තියෙන්නේ. ඉතින් ඒ භාවනා කරන කරන යනකොට මේ අතරමඟදී භාන සාර්ථකත්වය හරව තමයි මේක සිද්ධ වෙන්නේ. නමුත් මේ ස්පර්ශ කරනදී ඉතින් හදාගත්ත මේ ස්පර්ශ නිසා යෝගාවචර ගමන පැත්තක දීලා මේ දකින බලිකෝලම් බල බලා ගත කරනවා. ඊට පස්සේ දැන් යෝගාවචරට දන්නේ මේක ගමනට සුබ නිමිත්තක්ද නැත්නම් ගමන වලක්වන්න ආපු බෞරූකෝලමක්ද මේ නර නාටකවත්ද කියලා දන්නේ නැතුව මුගාවක් වෙලාවට කරන්නේ මේක දියුණුවට ලකුණක් කියලා හිතන එක තමයි. ඒ නිසා හුඟක් වෙලාවට ඒව දැක්කට ඒ යෝගාවචරය කමඨහන් වார்த்தාවට ඇතුල් කරන්නේත් නැහැ. එයා හිතනවා මේ මගේ විශේෂ මට විතරක් සලකලා කරපු විශේෂ සලකිල්ලක් වෙන්න ඇති කියලා දෙයියෝ දුන්නා වගේ කියලා මේ කාරණා භාවනා අභිවෘද්ධිය විදියට ගන්නවා. ඉතින් අභිවෘද්ධියක් නොවන්නේත් නොවේ. අභිවෘද්ධියක් තමයි මේක මේ විදිහට විශේෂ සලකන්න ගිය ගමන්ම මාන්නේ වැඩෙනවා. මේ මේකට විශේෂ සලකන්න ගියම මම යා ලොකු වෙලා පේනවා. මේ පේන දේවල් වලට ආස කරනවා. එතකොට මේ ධර්මයේ භාවනා කරගෙන යනකොට මේ ඉදිරියට පහළ වෙන්නා වූ දේවල් විදර්ශනා උපක්ලේශ වශයෙන් හඳුනා ගැනීම නිසා ඒ යෝගාචරය එක තැන කරකවෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකට හරිය වැදගත් වෙනවා මේ ධම්මුද්දච්ච විග්‍රහිත මානස කියලා බුදුරජාන් වහන්සේ පෙන්නලා දීපු හතරවෙනි භාවනා ක්‍රමයක් තියෙනවා. මේක බහුසුතතාවේ සඳහා මතක තියාගත්තොත් අපිට බුදුහාමුදුරුවෝ පෙන්ලා දීලා තියෙනවා සමතෙන් පටන් ගන්න විපස්සනාවට යන ක්‍රමය කියලා සමත පූර්වංගම සමතේ පෙරටු කරගත් විපස්සනාව. ආයතින විපස්සනා පූර්වංගම සමතේ පටන් ගන්නකොට විපස්සනායෙන් පටන් අරගෙන පස්සේ කැමැති වෙලාකට තමයි අනිකුත් ධ්‍යාන භාවනා කරගන්න පුළුවන් ක්‍රමිකුත් තියෙනවා. ඊට පස්සේ යුගනද්ද භාවනාව කියලා එකක් තියෙනවා. සමතයයි විපස්සනාවයි දෙකම තියාන සුදුසු වෙලාවේ සුදුසු විදියට යොදාගෙන මිශ්‍රණය හරහා යන්නේ එකක්. මේ තුන විස්තර කෙරුවට පස්සේ හතරවෙනි එකක් විස්තර කරනවා ධම්මොද්දච්ච විග්‍රහිත මානස. මේ භාවනාවේදී යම් මට්ටමකට ආවට පස්සේ ආට ඒකාන්තෙම කඩින් පරීක්ෂණයක් හම්බ වෙනවා. යායුතු කඩින් පරීක්ෂණ තියෙනවා. අන්නේ කඩින් පරීක්ෂණයේදී සාර්ථකව මුරුදුන් නැත්නම් ඒ භාවනාව ඉදිරි ගමන එතනින් ඇන හිටිනවා. ඒ නිසා මන්ට ඉස්සරහට කඩේම් පරීක්ෂණක් තියෙනවා. ඉතින් ඊටාම සූක්ෂම විදියට මයිලක තණ්හාව තියනවාද? මයිලක මාන්නේ තියනවාද? මයිලක දෘෂ්ටි තැම්පත් වෙලා තව තියනවාද කියලා ඒක හොඳට සුද්ධ කරලා බලන්න. ලොකු ලොකු ගොරෝසුයි වෙන්නේ මේ වෙලාව බලන්න. තාන් සූක්ෂම විතර්ක වශයෙන් තමන්තුල තණ්හා මාන දිටි තියනවාද කියලා බලන මේ කඩේම් පරීක්ෂණයට දාන යෝගාවචරය දාන හැම තමයි පළවෙනි කෝභාසය. භාවනාදී පහළ වෙන ආලෝක. හම්බ වෙච්ච ගමන් ඒ යෝගාවචරය වුණ භාවනා දැන් හරි ගියා මට දැන් මේ ආලෝකේ පහළ වුණා කියලා ඒ ලැබෙන ආලෝකයට ආස කරොත් අනිකයට හම්බුණා මට විතරයි හම්බුනේ කියලා මාන්න කරොත් මේ හම්බෙච්ච ආලෝකේ මගේ හේතුඵල ධර්මයක් නෙමෙයි මේ මම උපයාගත්ත දෙයක් කියලා අල්ලගත්තොත් ওই ක්‍රම තුන නිසාම පහළ වෙන ආලෝකයෙම ගමනට බාධාවක් වෙනවා. ඒක නිකන් තමා විහිම්ම මේ උපයාගත්ත දේ තමාටම බාධා කරන ගතියක් වෙනවා. ඒක නිකන් කියන්න පුළුවන් නිකන් උණ ගහක මල් පිපුණා වගේ කියලා. කෙහෙල් ගහක මල් පිපිච්චාම කෙහෙල් ගහ විනාශයි. කිතුල් ගහක මල් පිපිච්චාම කෙහෙල් කිතුල් ගහ විනාශයි. ඒක නිසා ඒ ලැබෙන දේ උනට වැඩි ඉදිමෙන්ඩ ගත්තොත් එහෙම ඒකම ಗುಣ ගහක මල් පෙපුණා වගේ, බට ගහක මල් පෙපුණා වගේ, කිහිල් ගහක මල් පෙපුණා වගේ යාගේ විනාශයට හේතු නිසා ආලෝකේ පහළ වෙන්නේ හේතු ප්‍රත්‍යයක් ඇති වෙන්නේ. ඒකට Tamanට ආඩම්බර වෙන්න දෙයක් නෑ. ওই හේතු තියෙනවා කොහෙටත් පහළ වෙනවා. ඒක නිසා මේ ආලෝකයේ පහළ වීම නරක දෙයක් නෙවෙයි. නමුත් ඒ මතින් මේ ඕඝ භව ඕඝ නිසා භවෝග අධික්කේ නා ආඩම්බර වෙන්න පටන් ගන්නවා. එතකොට මේ ආඩම්බරය නිසාම දැන් භාවනාවේ මානසිකාරය සතිය මූල කර්මස්ථානයේ පැත්තක තියලා අර පේන ආලෝකයේ කහ පාට එකක්ද නිල් පාට එකක්ද ලොකු වෙනවද ලඟ වෙනවද ඈත් වෙනවද පොඩි වෙනවද කියලා අර ට්‍රැක් එක මාරු වෙනව නැත්නම් තමන්ගේ මේ නාලිකාව වීදිය මාරු වෙලා භාවනා පැත්ත කියලා මේ ආලෝකයත් එක්ක දිග කතන්දර කියන පටන් ගන්නවා. ඉතින් අන්න එතනදී මේ තියෙන මේ කාමෝග කියන විදිහට ඇහැට කණ්ඩ දිවට නාසයට පේන එකක් නෙවෙයි. භව වශයෙන් මම ලෝකේ මට විතරයි මේක පහළ වුණේ. ඒ නිසා මේක මම මේ වාසියක් නැත්තම් මට හම්බෙච්චි මගේ නම්බුව වැඩි කරන එකක් කියලා කිට්ටු කරන්න යනකොට ඒ පහළ වෙන ආලෝකය භාවනාවේ පහළ වෙන ආලෝකයේ භාවනා ඉදිරි ගමට බාධා කරලා තමයි අතුරු පාරකට ඇදලා නිසා ඕ භාසිකාට ඥානයක් පහළ වෙන්න පටන් අර ගන්නවා පුදුමාකාර දේවල් පැහැදිලි වෙන්න පටන් ගන්නවා. පැහැදිලි වෙච්ච ගමන් යෝගාවචරයනවා දැන් ඉතින් වියක ලියා ගන්න වෙයි. ඒ තරම ඒව හරි මේ අන්තර් සම්බන්ධතාව තහිතයි. ඉතින් ඒ නිසා භාවනා කිල්ල පැත්තක තියලා මෙයා මේ ඇති වෙච්ච මේ දැකපු මේ එකලස ලියා ගන්න හදනවා අනුන්ට කතා කරලා කියන්න හදනවා අනුන්ට කමට හන් දෙන්න හදනවා පුදුමාකාර විදිහට ඒක දරා කියා ගන්න බැරුව මතුවෙච්ච ඥානෙ හසුරව ගන්න බැරුව වඳුරට හුවෙච්ච දැලිපිය වගේ එහෙන් කපා ගන්නවා මෙහෙන් කපා ගන්නවා භාවනා විලාට වාඩි ගන්න බැරි වෙනවා. ඉඳගෙන ඉන පරියන්කේ සාන්තිය නැති වෙනවා. සක්මන් කරන්න ගියත් දිවර වෙනකන් ඉන්න බැරි වෙනවා. මොකද මේ ඇතිවිච්ච ඒ ඒ ඥාණය අම්මා අප්පා කාලේවත් අත්තමුත්ත කාලේවත් දැකපු නැති එක. පහළ වෙච්ච ගමන් යෝගාවචරය ඒ දණ්ඩ යන මිනිහා ගඟට ඇදගෙන වැටෙනවා වගේ අර සමතුලිතතාවය නැති වෙනවා. මොකද ඒ තරම මේ ලෝකයේ අපි ඥාණයට සලකනවා. නමුත් ඒක ඒකේ තියෙනවා ගුණා ගුණේසු සුගුණා භවಂತಿ. ගුණවතාට ලැබෙන ගුණේ විතරයි සුගුණයක් වෙන්නේ නැත්තම් නුගුණෙට හිටිනවා. නැත්තම් නුගුණෙට හිටිනවා. ඉතින් මේ නිසා අපි දැනගෙන යන්න ඕනේ ඉස්සරහදී අභියෝගතා පරීක්ෂණයක් එනවා. මේ කාමෝග අයින් කරාට භවෝග කියලා එකක් තියෙනවා. ඒකෙදී අහුවෙනවා. ඒක නිසා මේක ඉක්මවන්න නම් නිහතමානී වෙන්න ඕනේ. අහිංසක වෙන්න ඕනේ. ඒක නිසා සංස්කෘත ශ්ලෝකයක් තියෙනවා විද්‍යානේව විජානಂತಿ විද්වච්චන පරිශ්‍රමං නහි වන්ද්‍යා විජානಂತಿ ගුරුවං ප්‍රසව වේදනං කියලා. මේ පාරේ ගිය විද්වතෙකුට විතරයි මේ පාරේ යන්න හදන ආධුනිකයෙකු විඳින දුක දැරිය යුතු දැරීම යා යුතු දුෂ්කරතා දන්නේ. මේ පාරේ ගිය නැති කෙනෙකුට ඒක තේරෙන්නේ නැහැ. ඒක නිසා උදව්වක් ඉල්ලන්න ඕනේ එහා පැත්තට ගිය කෙනෙකුට. එයා දන්න මේක කොච්චර අමාරුද භාවනා හරියට ඒක කාම ඕගයක් වෙන්න ඉඩ තියෙනවා. වරදොල තේරුම් ගන්න ඉඩ තියෙනවා. ඒක ගැන හරියට කියලා දෙන්න පුළුවන් වෙන්නේ විද්වා විද්‍යානේව විජානಂತಿ විද්වච්චන පරිශ්‍රමං. ඒක අවබෝධ කරා වූ විද්වතාවට තේරෙනවා ඒ මත්තමට එන යෝගාවචරයට කොහොමනම් මේ පොත්ත බේරලා කේල් ගෙඩිය කාපන් කිව්වා වගේ ඉදිනකන් ඉඳලා අඹ ගෙඩිය ගමන් අඹුවෙන් කන්න එපා කියනවා වගේ මේ ලැබෙන දේවල් හසුරවන්න ඕනේ හැටි. මොකද හැමෝම කැමති ඥානෙට. හැමෝම කැමති ආලෝකයට. නමුත් දන්නේ නැතුව ඒක ඇති වෙච්ච ඥානය භාවනා පැත්තක දාලා අම්මට ලියුම් ලියන්නයි ටෙලිෆෝන් කරලා යාළුවාට කියන්නයි භාවනා කරන වෙලාව මේවා කල්පනා කරන්න ගියාම තමන්ගේ භාවනා කරලා යනවා. ඒක නිසා විද්‍යානේ විජානಂತಿ විත්තච්චන පරිශ්‍රම නහි වන්ද්‍යා විජානಂತಿ ගුරුවම් ප්‍රසව වේදනං කියන වඳ ගෑණියෙකුට කවදාකවත් ප්‍රසව වේදනාව දැක්කන්න බෑ. ප්‍රසව වේදනාව දන්නේ මාතාවක් විතරයි. ඒ නිසා මේ භාවනා ලෝකේ බෞද්ධ ලෝකේ ඒ පාරක් යනකොට කාට හරි අත දෙන්න පුළුවන් වෙන්නේ ඊට එහා ගිය කෙනෙකුට මිසක් මේ ආසාව දුන්නට පොත දැනගත්තට ආසාව දුන්නට මේ පැවිදි වෙලා ගොඩක් කල් හිටියට ආශාව තිබුණාට විනයගරුක වුණාට ආශාව තිබුණා දැඩි වෘත රැක්කට යාට කවදාකවත් මේ වගේ කාමෝගේ පැන්නුවාට පස්සේ හම්බෙන ඊගාව භවෝගේ එනකොට යාට අද්ද අත දෙන්නේ කොහොමද කියලා දෙන්නේ කොහොමද කියලා තේරෙන්නේ නැහැ. ඒක නිසා තුව නැති යුගයක එම කියලා දෙන්න කෙනෙක් නැති යුගයේ අපි කොච්චර භාවනා කරත් අපිට කිසි පාරක් හවුවරණක් නැහැ. අපි නිසා දැනගන්න ඕන අපිට දැන් ශාසනයක් කියලා එකක් තියෙනවා. බුද්ධ ශාසනයක් කියලා. ඒ කියන්නේ මේක කියලා දෙන්න පුළුවන් ඇත්තෝ ඉන්න ඉඩ තියෙනවා. ඒක නිසා අපි ඒකෙදී නිහතමානී වෙලා ඒ ත්‍රිවිධ රත්නයේට මුල් තැන දීලා යනකොට ඇති වෙච්ච දේ ඇති වෙච්ච ඇතින් අපිට කියන්න බැරි. මේ විශේෂ ඥානයක් පහළ වෙච්චාම එව නැත්නම් මට විශේෂ පිරිසිදු දැක්මක් මේකට ඕනනම් අධිමොක්කේ කියලා කියන්න බලම් පෙර දැක්මක් පහළ වෙච්චාම අපිට ඒක තණ්හාමාන දිට්ඨි තුනෙන් තොරව මේක පහළ වුණ දේ කියාගන්න බැරි. අපි බරක් පහළ වෙච්චාම අපි දන්නේ අතේ බර කියන්නේ නැතුව බර විතරක් කියන්න ඉගෙන ගන්න නෑ. ඒ අපි හිතලා තියෙන අතබර වුණා, කටබර වුණා, නාය මේ මේ තෙත්ුණා කියලා. ඉතින් අර බර ගතිය විතරක්, තෙත ගතිය විතරක්, උණුසුම් ගතිය විතරක් පුරුදු කරා නම් එයා දන්නවා මේ කාම ඕගෙහිදී මේ ඉනදී ධාතු වශයෙන් දැනගන්න කෙනාට ඉස්සරහට යනකොට පැහැදිලිවම කියන්න පුළුවන් භාවනා කරගෙන යනකොට මේ අරමුණ සියුම් වෙගෙන යනකොට මට ආලෝකයක් පහළ වුණා මම බැලුවේ ඒ ආලෝකي පහළ වුණාට පස්සේ ඒ ආලෝකය හරහත් නැවත මූල කර්මස්ථානයෙන් බලන්න මට පහසු වුණාද නැද්ද කියලා මිසක් ඇයි ආලෝකය පහළුනේ ඇයි එක කහ පාට උනේ ඇයි එක නිල් පාට උනේ කියලා කියන්නේ මූල කර්මස්ථානය අමතක කරලා මේ අලුතින් ආපු නෑදෑය ඉස්සර කරන්න හදන ඒක ආලෝකය ආවා ඒ එනදී මූල කර්මස්ථානයේ සත්‍ය වෙනකට සත්‍ය පිහිටවන්න මම ක්‍රමතාවිදි බලන්න ඕනේ. ආනේ තාලෙන් ආලෝකය පහළ වෙච්චාම ආලෝකය ගැන වර්තා කරන්න හෝ පිහිටන්න අසුවිරු ඥානයක්ම තියෙනවා. අපිට කවදාකවත් ඒක ගා ගන්න නැතු, ඒක කරදර කර ගන්න නැතු, ඒක මාන්නයට ගන්න නැතුව පාවිච්චි කරන්න බෑ. ඒක නිසා බුදුජානනාංශය සඳහන් කරලා තියෙනවා ද්වේමේ පච්චා ද්වේමේ භික්ඛවේ පච්චා සම්මාදිච්ඡා උපාදාය ඛතමේ ද්වේ අජත්ත භරතෝච ගෝසෝ අජත්තං යෝනිසෝමනසිකා. මහණෙනි මේ වැරදිච්ච දෘෂ්ටි ඍජු කරගන්න අත සම්මාදිට්ඨිය පහළ වෙන්න මට පේන ආසන්න කාරණා දෙකක්. එක භරතෝ ഘോഷේ අහණ්ඩම ඕනි. භරතෝ ഘോഷේට අපි කරන සුත්තමේ ඥානය කියලා. අසු විරෝ ඥාන. ඒ භරතෝ ഘോഷේ නැතුව අපි කල්පනා කරාට අපේ කල්පනා තියෙන්නෙම කාමෙටමයි. අපි අපි හිතාමතා කරන කල්පනා සියල්ලම අපිව අපාගත කරන්න මිසක් හරි පාර තෝරගන්න බෑ. ප්‍රශ්නේ තියෙන්නේ උත්තර දෙන එකනට මේකට උත්තර දෙන්න බැරි මේ தත්ත්වයටපත් වෙච්ච එකන ඒ විදිහට වාර්තා කරන්න දන්නේ නැහැ. එනතන රෝග ලක්ෂණ කියන රෝගියා දන්නේ නැත්නම් ඉතින් ඒ දොස්තර මහත්තයාට හෝ නෝනට අපහසුකටපත් වෙන්න වෙනවා. දැන් කාලේ තියෙනවා විවිධ ක්‍රමසහවිදී මේ ලෙඩාගේ රෝගය අල්ලගන්න. ඉස්සර තිබුණේ එකයි රෝගියා ගිහිල්ලා කියන්නේ රෝග ලක්ෂණේ. ඒ නිසා භාවනා කරන්න කෙනා විචිතේ කියා ගන්න බැරි නම් ඉස්සෙල්ලා අඩු ගන්න ආස්වාද ප්‍රසාදයකවත් කියා ගන්න බැරි නම් එයාට කවදාකවත් ධාතු මනස්කාරයේ පහළ වෙනකොට මේ උණුසුමක් කම්පන චංචල ගතියක් කියා ගන්න හම්බෙන්නේ නැහැ. ඒකට කියනවා කට රිදෙනවා, බඩ රිදෙනවා, නාය දනවා. මේ වගේ දේවල් කියනවා. ඊට එහෙව් කෙනාට මේ ඉස්සරහට පහළ වෙන ඕබාස ඥාන පීති පස්සද්ධි වගේ දේවල් එනකොට ඒක මේ මමයාගෙන් වෙන් කරලා ඇති වෙච්ච දේ ඇති වෙච්ච හැටියට වාර්තා කරන්න පුළුවන් නම් අහගෙන ඉන්න එකට පැහැදිලිව කියතෑගේ පරිසම්බයං ඇඟිලි තරමට ඉදිමියන් ඕව එනකොට වරදොල පිටින් ඉඳ තියෙනවා. ඉතින් උංගව දෙනෙක් මේ වාර්තා කරන්නේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ ලියලා තියෙනවා ඒකට උන්වහන්සේ හිතිච්ච එක මේ ආලෝකයක් පහළ වෙච්චාම ප්‍රීතියක් පහළ වෙච්චාම ඕපාසයක් පහළ වෙච්චාම ඥානයක් පහළ වෙච්චාම ඉතින් ගුරුවරයා කියනවනේ ඕක ගැන ගණන් ගන්න එපා අරමුණම බලපන් කියලා. එතකොට හිතනවලු මේ ගුරුවරයා මේව දකින්නට ඊර්ෂියයි. එයා මේවා දැකලා නැහැ. මට ඊට වැඩි ලොකු කුට්ටියක් හම්බෙලා තියෙන මේ ගුරුවරයා මේ ඊර්ෂියාවෙන් තමයි මට මේ ආයෙත් මූල කර්මත්තාන හිටපන් කියන්නේ. ඇයි හදිසියේ මේ දකපු ආලෝකය ඊට වැඩි හොඳයි. මේ ඇතිවෙච්ච ඥානෙ ඊට වැඩි හොඳයි. මේ ඇතිවෙච්ච ඕභාසය පසද්දිය සතිය හොඳයි. ඉතින් ඉතින් මේ ගුරුවරයා යන්න දෙන්නේ නැහැ. මේ මෙතනදී මේ යෝගාවචරගේ අහිංසක ගතිය, ඒ යෝගාවචරගේ තියෙන යටහත් පහත් ගතිය නැත්නම් ආරමුණේ මේ මතුවෙන මතුවෙන මේ විපස්සනා උපක්ලේශ මතින් යෝගාචර පාරෙන් පිටපයින්. ඒක හරියට කියන උණ ගහක මල් පෙපිච්චාම උණ ගහ ආඩම්බර වුණාට ඒ උණ ගහේ විනාශයක් වෙනවා ඒක. කිහිල් ගහේ එන මල කිහිල් ගහ විනාශ කරනවා. ඒ නිසා මේ ඉනදී කාමෝගයෙන් බේරිලා මම මේ කතා කරනකොට භවෝගයකට මේ අහුවෙලා තියෙන කියලා දන්නවනම් එයා උත්සාහ කරනවා පළවෙනි දවසේ නැත්තම් දෙක නැත්තම් තුන කොහොමදයි මේ මට මෙහෙම ආලෝකයක් පහළ වුණා මං ආලෝකය පහළ වුණාට පස්සේ බැලුවා ආනාපානි කරන්න පුළුවන්ද කියලා මට ඒක බාධාවක් උනේ නැහැ නැත්තම් බාධාවක් වුණා මෙන්න මේ විදිහට බාධාවක් වුණා කියලා එයාට මොන දේ පහළ වුණත් ඒක හරහා තමන්ගේ මූල කර්මස්ථානට යෑම සඳහා කමඨාන් සුද්ධ කළ දෙන්න පුළුවන් වුණා නම් ඒකේ යෝගාවචරයක් වෙනුවෙන් ගුරුවරයෙකුට කමඨාන් සුද්ධ කරන කෙනෙකුට කරන්න පුළුවන් ලොකුම ලොකු සේවයක් තමයි. කරන්න බැරි ඒ යෝගාවචරය ඒක වාර්තාගත කරගන්න දන්නේ නැති නිසා. ඉතින් මේ විදිහට පහළ වෙන මේ ඕභාස කියන ආලෝකය එහෙම නැත්නම් ඥාන, ඍචි ප්‍රීති, පස්සද්දි, වදිඨාන, උප ဋ ාණ ආදි වශයෙන් මේ සති උපේක්ෂාව මේවට ඇලෙන ගති ආදි වශයෙන් 10ක් අඳුරගෙන තියෙනවා අපේ විදර්ශනා උපක්ලේශ. මේ විදර්ශනා උපක්ලේශ කියන්නේ භාවනාවේ ඇතුළට නැමීම කිය. ඒ කියන්නේ අපි අමාරු වෙන්නේ හිත ගන්න ඇතුළට. ඊයේ හෙට අතන මෙතන අරයා මෙයා ගැන හිතගෙන හිත හිත හිත පිහිට අපි අමාරුවෙන් කයට ගත්තයි කියලා හිතමු. අපි අමාරුවෙන් ආසත් ප්‍රසාසර ගත්තයි කියලා. ඒකට හරියෑමේ ලකුණක් විදිහට ආලෝකය පහළ වෙනවා. එතකොට හිත ඇතුළත නතර වීම කියලා මේකට කියනවා. එතකොට භාවනා කැඩෙනවා. ප්‍රීතිය, පස්සද්ධිය මේ අපි තාම ආසයෙන් බලාපොරොත්තු දේවල්. ඊගාට සතිය, වීරිය, උපේක්ෂාව කැටකට එන්න පටන් ගන්නවා. නමුත් අරමුණෙන් හිත ගලවන්නයි මේ සේරම කරන්නේ. මේවා තියෙද්දි අරමුණේ හිත පේන තාක්කල් අරමුණේ හිත වලහා ගන්න නැතුව මකා ගන්න නැතුව සංගව ගන්න නැතුව පවත්වන්න පුළුවන් නම් ඒක ලොකු මධ්‍යම ප්‍රතිපදාවක් කියන්න පුළුවන්. අද දවල් හොඳ ප්‍රශ්නයක් අපිට මතුණා. එක්කෙනෙක් කියලා දෙනවා වහන්සේ ඊයේ හැන්දෑව කියපු බණ අනුව විවේකයට ගියාට පස්සේ හිත මම නැවතත් ආනාපානයට ගත්තා. මොකද වහන්සේ කිව්වා විවේකයේ තියෙද්දිත් මට ආනපනට ගන්න කියලා. මත ආනපන ගත්තට පස්සේ මගේ සමාධිය කැටුණා. මට අච්චර වෙලා විවේකී ඉඳ හම්බුන්නේ නැහැ කියලා. ඉතින් මේ අපි ආලෝකයේ ඉඳදිත් කියනවා ආලෝකයක් පහළ වුණාට ඕක ආලෝකයේ දිගේ මත් වෙලා ඉන්න එපා බලන්න මට මූල කර්මත්තන්ට යන්න පුළුවන්ද කියලා මේ ආලෝකයේ තියෙදි බලන්න මම ඉඳගෙන ඉන්නවා දන්නවද කියලා බලන්න මේ ආලෝකයේ මගේ මූල කර්මස්ථානයේ මගේ ඇසුරට උදව්වක්ද කියලා එතකොට ආලෝකයෙන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට විශාල ඥාන පහළ වෙනවයි කියලා හිතමු. ඥානයක් නම් භාවනා දියුණු කරපොදායි. ඒ ඥානෙ පිටපත යන්න ඕනේ නැහැ මේ භාවනා බිම තියලා. ශ්‍රීතියක් පහළ වෙනවා නම් ඒ ප්‍රීතිය තියෙද්දි තව තවත් භාවනා සතිය අරමුණේ වැඩි වෙනවද අඩු වෙනවද කියලා බලන එකයි තියෙන්නේ. පස්සද්ධිය පහළ වෙනවා නම් පහළ වෙච්ච ඒ පස්සද්ධිය සංහිඳියාව තුළින් භාවනාවට පෝරක් ලැබෙනවා නම් පස්සද්ධිය කරදරයක් වෙලා නැහැ වාසියක් වෙලා තියෙනවා. ආන්නේ විදිහට ඒ තීන තියෙන වෙලාවේ මූල කර්මස්ථානට දාන්න කියලා කියනවා. ඒ නිසා වෙන්න ඇති ඔය ඊහවස භාවනා දේශනා කරනකොට ඔබ වහන්සේ ආලෝ හිස්තන ඉන්නකොටත් ආනාපානෙ බලන්න කිව්වා කියන අදහස පටලවාගෙන තියෙන්නේ. මෙතනදී මේ බුරුම ස්වාමීන් වහන්සේලා බොහොම ලස්සනට මේක කැන්දේ ගල බේරුවා වගේ විසඳනවා. Tamanට ආලෝකයක් පහළ වුණා කිව්වා අපි ඊයේ ප්‍රශ්න පැත්තක තියෙන ආලෝකයක් පහළ වුණාට පස්සේ මම දන්නවනම් මේ කවදාකවත් තුව මට දැන් බොහොම හොඳට ආලෝකයක් දිශනයක් පහළ වෙලා තියෙනවා ඒ වෙලාවේදී කළ යුත්තේ මූල කර්මස්ථානයට තියෙන විශ්වාසය කඩා ගන්න නැතු ඉන්න එකයි මෙතෙන්ට එනකන් ආපු පාරට නිග්‍රහ නොකර ඉන්න එකයි මේ අලුත ආපු යාළුවාට ඔච්චර මත් නොවි ඉන්න එකයි හැබැයි හොඳ කෙනෙක් හැබැයි එයා ඉස්සර කරන්න යන්න එපා කියන එක දන්නවනම් ආලෝකයේ තිබුණාට ප්‍රශ්නයක් නැහැ එතෙන්දී ඉන්න බෑ අපි ආධුනික නිසා ආලෝකය අපි ඇදගෙන යනවා. ඇදගෙන යන වෙලාවේදී ඒ තියෙන රාගයේ කාමේ කඩන්න, ඒ තියෙන මාන්නක්කාරකම කඩන්න, ඒ තියෙන මේ සක්කාය දිට්ඨිය කඩන්න අපි ආනාපානය අරගෙන කියනවා. එහෙමනම් ඔය ආලෝකයත් එක්ක පෙන්කලකල ඉන්න එපා. සැක දුරු කරගන්න, බය දුරු කරගන්න මූල කර්මත්තාන්ට එන්න. ටිකක් කල පුරුදු වුණාට අර වෙනවා මේ ආලෝකය ආවට මං ආලෝකෙ මහා ලොකුට සලකන්නේ ඒතිෙදිත් මට මූල කර්මස්ථානට යන්න පුළුවන්කම තියෙනවා විශ්වාසය තියෙනවා යන්න ඕනේ නැහැ ඉන්නේ ඒ සන්දර්භයේ ඉඳගෙන කීයද ඒක තමයි හොඳට විවේක උනායි කියලා කියන්නේ. ඒක වැරෙන්නේ මේ රූප ලෝකෙට තියෙන ආසාවනේ අරූප ලෝකෙට තියෙන ආසාව. ඒක නිසා තාව කවයි අම් වෙලා කොයි මම මේ කතා කරන්නේ දවල් මේ ප්‍රශ්නෙට අදාළව යම් කිසි කෙනෙක් මේ ආලෝක පීතිපස්සද්ධිය වලට නෙවෙයි හිස්තැනට ප්‍රිය කරනවායි කියලා. ඊට පස්සේ හිස්තැනට ප්‍රිය කිරීමත් අර වගේම භවෝගයක් වෙනවා. ඒක නැතිච දවසේ අනිත් දවසේ කියනවා මට ඊයේ හිස්තැනක් හම්බුණා අද හිස්තැන හම්බුන්නේ නැහැ කියලා බෙල්ල වෙලා දාගන්න. වහ කනවා. ඉතින් ඒකේ තරම්ම ආශා කරනවා. ඒක දැනගන්න ඕනේ මේ ආය හේතුඵල ධර්ම නිසා භාවනා හරියන සමට හිතන හම්බුනා ඉතින් අද නෑ එච්චරයි. එචායි. හිතන හම්බු වෙච්ච වෙලාවෙත් ඒකාන්තේ මේක හොඳ නම් ඉතින් ඒක නැතුණයි කියලා දුකක් වෙන්න විදියක් නෑනේ. ඒක නිසා හිස්තැනට ආසාව අරූප ලෝකෙට තියෙන ආසාව කියලා කියනවා. මේ සද්ද රූප හිතින්ම වාගත්ත දේවල් වලට තියෙන ආසාවට රූප ලෝක වලට තියෙන ආසාව කියලා තමයි මේ පොතේ පති විස්තර කරන්නේ. නිසා භාවනාව මූල කර්මස්ථානයේ දක්ෂ වෙලා ඒක කීකරු කරගෙන සංහිඳීගෙන යනකොට නානාවිද රූප පෙන්වීම හරහා අපි කියන්නේ අඩ හීනකිය ඒ කෙනාට කාම භව රාගේ භව රාගේ පෙනී හිටින්නේ රූප රාග වශයෙන් සමහර එක නැති වෙලා ඇති වෙච්ච හිස්තනට ආස කරන එකට කියන අරූප රාග කියලා. ඉතින් මේ දෙකෙන් එකකට අපි අර ගැහි ගෑණි දීලා හොටු ගෑණි ගත්තා වගේ තමයි. කාමයේ අතහැලා දැන් රූපය අල්ලගෙන. රූපය අතහැලා අරූපය අල්ලගෙන. එන්නේ එන්නේ එන්නේ අපි සියුම් වුණාට තාම මොකද්දෝ වලිගයක් අල්ලගෙන. මෙතෙන් තමයි බුදුරජාණන්සේ ලෝකේ පහළ වෙන්නේ ඉස්සල්ලා අනිකුත් ශාස්ත්‍රුන් වහන්සේලා ඇවිල්ලා හිටියේ. ඒගොල්ලෝ බොහොම ඉතාම දක්ෂව කීප දෙනෙක් කාමයේ අතහැරියා. ඒගොල්ලන්ට ওই ලෝකයා කාමදිගේ ගියාට ඒක ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒකල්ල ගිහිල්ලා යා කට්ටිය ඇති වෙච්ච මේ රූපේ යල්වෙන්ට රූප ධානය හෝ මේ භාවනා කරනකොට පේන අපි කියන නිමිති ඕබාස ආලා ආලෝකල්ලනේ තී කතන්දර ගෙව්වා. ඒතුවා. ඒගොල්ලන් තමයි රූප ලෝක තියෙන්නේ. තව සමහර ඒකත් ගිවං කරලා හිස්තන ආකාසානං ඡායතනේ අකින්චඤ්ඤායතනේ විඥානං ඡායතනේ නේවසඤ්ඤානා සංඥායතන පිළිබඳ දිග කතන්දර ලිව්වා. බුදුරජාණන්සේ දැනගත්ත එක ලොකු දෙයක්. ලේසි කෙනෙකුට බෑ කාමයේ අතහරින්න. මේගොල්ලෝ කාමයේ අතහැරලා හැබැයි ඒ වෙනුවට රූපය ඇලලා. රූපය වෙනුවට අරූපය ඇලලා. ඉතින් මේ කාමය මේ ආමිෂය මේ කැපලි කරන කන ආහාර වගේ තියෙන දෙයක් කියනවා කාම ඕඝ ඒකට මනුස්සය බැඳෙනවා. සතුත් බැඳෙනවා. ඒ සංසාරගත ගතිය නිසා. ඒකේ මිදුනට එයා ඊගාට භවෝගයට අහුවෙනවා. ඒක අහුවෙන්නේ ආධ්‍යාත්මික ගමන යන කෙනා විතරයි. දක්ෂ යෝගාවචර විතරයි. මේ ඒත් අහුනම තමයි. කොහෙද අහුවෙන්නේ? මේ භාවනා කරනකොට පේන මේ ඕභාසයට මේ ඥාණයට මේ ප්‍රීතියට මේ පස්සද්ධියට සමහරට පුදුම වීර්යයක් එන්න පටන් අර ගන්නවා රෑ දවල් දෙකේ නිින්ද යන්නේ නැති වීර්යයක් එන්න පටන් ගන්නවා සමහරට සතියක් එන්න පටන් අර ගන්නවා මේ එලඹ සිටි සිහියක් මොනම විදියකින්වත් අසතිමත් වෙන්න බෑ දිගටම සතිමත් ඒ වගේම උපේක්ෂාවක් එන්න පටන් අර ගන්නවා කවුරු මොන දෙයල නැටුවත් තමන්ට ඒක පිළිබඳව තීරණ පටන් ගන්න නෙමෙයි මිනිසුන්ට මොනවද වෙලා තියෙන්නේ මට ওই කිසිම දෙයකින් සැලෙන ගතියක් නැහැ. මේ වගේ දේවල් එනවා කෙටි කාලයකට. ඒ උපේක්ෂාව තියෙනවා නම්, ওই කියන සතිය තියෙනවා නම්, ওই කියන ඕභාසයේ තියෙනවා නම් බලන්න ඔක්කොම තියේදී ගිය පාර මූල කර්මත්තන තිකේ ඇසුර තමන්ගේ ඉරියවට එන්න පුළුවන්කම හා කිත්තු ප්‍රදේශයක තියෙනවා නම් තේරම සාධනීය සාක්ෂි තමන්ට මෙව ආපු නිසා තමන්ට මූල කර්මත්තාන්ට යන්න බැරි නම් ඉන්නේ ඉරියවටත් ය아가න්න බැරුව මෙව දිගේ කතන්දර ගොතන්න යනවනම් මෙව නාස්තික සාක්ෂි. මේ දෙක කවුද තෝරගන්නේ? කාටද මේක තෝරගන්න පුළුවන්නේ? ඒක නිසා බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ දේවතාවෙක් ඇවිල්ලා අහනවා කතන්නකෝ අතුං මාරිස ඕගං අතරි. ශාංශමි ගොඩා දෙයියෝ කියන කට්ටිය පොතේ සඳහන් විදිහට බොහෝ කාලයක් ජීවත් වෙන ඇත්තෝ. ඒ තත්තන්ට පේනවා බුදුහාමුදුර කෙනෙක් පහළ තව බුදු කෙනෙක් පහළ වෙනකොට වගේ පේනවා. ඉතින් මේ ඉඳනකොට මේ කල්පාන්තරයකට පස්සේ ඔන්න බුදුරජාන් වහන්සේ ඒක උඩ උනා දැක්කට පස්සේ දේවතාවෙක් අහනවා කොහොමද මාරිස නිදුකාන් වහන්සේ ඔබ වහන්සේ මේක ඒගොඩ උනේ? මේ ඕගය. එමෙන්න තම මේ සැඩ වතුරින් කොහොමද ඒගොඩ උනේ කියලා. බුදුජාන් වහන්සේ ඕක තමයි සංයුතනිකා පටන් අරගන්නෙම ওই සූත්‍ර ඔබතන සූත්‍රයෙන් අපතිත්තං ආවසෝ අපතිත්තං ආවසෝ අනායුවන් ඕවන් අතරි මං ඇවැත්නි දඟලන්න යන්නෙත් නැතුව සීතල වෙන්න දෙන්නෙත් නැතුව මැද මාර්ගයෙන් ගොඩුණයි කියලා බුදුරජාණන්සේ දේවතාවට කියනවා. අපතිත්තං කියලා කියන්නේ එක තැනම ඉඳගෙන නිකන් ඉඳලා ගල් වෙලා මට මේක නිදහස් වෙන්නත් බෑ. අනායුවන් කියලා කියන ඕනට ඉතින් දඟලන්න ගිහිල්ලා කරන්නත් බෑ මේ අපතිත්තං කියලා කියන්නේ මේ ඇතුළත පහළ වෙන ඕභාසයට ඥාණයට ප්‍රීතියට පස්සද්ධියට අහුවෙලා මම අරමුණ කඩා ගැනීමෙන් මං භාවනා කඩාගත්තෙත් නැහැ. අනායුවන් කියලා කියන්නේ එළියට ගිහිල්ලා සාමාන්‍ය ගෑනු රූප බලන්න, සද්ද අහන්න, ගඳ බලන්න, රස බලන්න කියලා එළියට ගිහිල්ලත් මම දඟලන්න ගිහිල්ලා කාලේ නාස්ති කරගත්තෙත් නැහැ. මම මධ්‍යම ප්‍රතිපදාවේ ඇතුළත නතර වුණෙත් නැහැ මං. පිටත විසිරියෙත් නැහැ. මැදමාවතෙන් ඒගොඩ උණයි කියලා. එන් දීයන් නාන්ති ඕගොල්ලෝ වගේම අන්ධ බජල් තේරෙන්නේ නැහැ. දෙවියෝ ඉල්ලහනවා යථාකතම්පන හවසෝ අනායුවන් අපතිත්තං ඕගන් අත ඔය කියන විදිහට මේ ඇතුළත නතර වෙන මේ විපස්සනා උපක්ලේශ වලට අහුවෙලා ඒක ලොකු නිවනට වැඩිය ලොකු කරන්නේ ඒකේ ගිලිලත් නැතුව මේ බාහිරයේ තියෙන කාමවස්තු වලිමුත් යන්නේ නැතුව ඒකට උනා කියන කොට තේරෙන්නේ නැහැ. එදිරි බුදුන් කියන යම් වෙලාවක මේ ඇතුළතට පහළ වෙන දේවල් අල්ලබදා නතරුනම ගිලිලා නැහිනවා. ඒ කියන්නේ මේ ආලෝකය අහුවෙච්ච මිනිස්සු ආලෝකය ලොක් කරගත්ත මනසයා ඒක බබලාගෙන ඒක දිහා බල බල ඉන්නවා මිසක් අනිවනක් හිතන්නේත් නැහැ ඉදිරියක් බලන්නේත් නැහැ තමන්ට හම්බෙච්ච වාසියම තමන්ට අවාසියට හරවගෙන ඒක දඩයක් කරගන්නවා ඒක කරදරයක් කරගන්නවා එහෙම නැත්නම් මේ පහළ වෙන ඥානයක් පහළ වෙන ප්‍රීතියක් පස්සද්ධියක් සතියක් උපේක්ෂාවක් වීර්යයක් වගේ දේවල් පහළ වෙච්ච ගමන් අරමුණ අමතක කරනවා. ඉන්නීරිය අමතක කරලා මේක දිගේ කතන්දර ගොතනවා නම් ඒකට කියනවා ඇතුළත නතර වෙනවා කියලා. නමුත් හිත වහා පිට යනවා. අයියේ වෙච්චව හිතනවා, අතන හිතනවා මේව වෙනවනම් බාහිරය ඇවිස්සීලා කියලා කියනවා. ඒකට බුදුදහස් කියනවා මම ඇතුළත නතර වුණා නම් ඇවත්නි ගිලිලා නැහිනවා. බාහිරේ ගියා නම් දැල්ලට ගහගෙන යනවා. ඔන්න ඔය දෙකට යන්න දෙන්න තුම ඇද පාරේ මං ගියයි කියලා. ඉතින් එතකොට බුදු ඒ దేవතාව කියනවා මම ගෝ කාලයකට පස්සේ ඇතුළත නතර වෙන්නේ නැතුව පිටත විශ්ෙන්නේ නැතුව ඒකට වෙච්ච නිදුකානන් වහන්සේ නමක් දැක්කා. යෝගාවචර හැම කෙනාම උත්සාහ කරනවා එක්ක ඕනකට වැඩිය සීතල වෙනවා එක්ක ඕනකට වැඩිය අවිසෙනවා. මේ දෙක මැද එනස එක්ක කාමෝගයට අහු වෙනවා එක්ක නැත්නම් භවෝගයට අහු වෙනවා. මේ දෙකට අහු වෙන්නේ නොවි යන ගමන යන්න නම් අපි කබලින්කාර ආහාර පිළිගෙන විතරක් දක්ෂ වෙලා බෑ. පස ආහාරය කියලා අපිට මේ භාවනා කරනකොට මතුවේ නෑ පේන හැම දෙයක් පිළිබඳව ඒක අල්ලන කතන්දර ගොතන්න නැතුව ඒකට වචන තුනක් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා භාවනාදී මතුවෙන දේවල් සම්බන්ධයෙන් නාභිවදති නාජ්ජෝසතිත්‍ත්‍ති නාභි නන්දති භාවනා කරනකොට ආලෝකයක් හම්බුනායි කියලා හිතමු ඒක අභිනන්දනය කරන්න යන්න එපා ඔය හේතුඵල හම්බුනොත් ඕක එයි. ඕක හම්බුනායි කියලා ඕකට නටන්න යන්න එපා. අභිනන්දනය කරන්න යන්න එපා. නා නාජෝසතිති ඔකට ගෙවදින්නත් එපා. ඔය ආලෝකේ පහළ වෙච්ච එක බොහොම తాවකාලික එකක්. හේතුඵල ධර්මයේ ඕකට ගෙවදුනොත් උඹට අරමුණ පාවා දෙන්න වෙනවා. ඔකට ගෙවදුනොත් උඹට ඉන්න ඉරියව්ව පාවා දෙන්න වෙනවා. නා නාභි වදතුව කාටවත් කියන්න එපා. කියපු ගමන් අහුවෙනවා. ඒක නිසා මේ දැකපු ආලෝකය කමට අංශුද්ධ කරන වෙලාව නෙවෙයි මේ කියන්නේ. අරයට මෙහාට ටෙලිෆෝන් කර කර කියන්නේ. ඕගොල්ලන් තාම ආලෝකය දැක්කේ නැද්ද අයියෝ? කහ පාට එක අනේ මං ඊනේ දැක්කේ. ඉතින් පටන් ගත්තට පස්සේ අර ඒ මතුවෙච්ච දේම එයාට බාධා කරගන්න. මේක මේ විපස්සනා භාවනා කරනකොට ඒකට විතරමයි මේක අදාළ වෙන්නේ. සමත භාවනාදී මේ උපක්ලේශ කතාවක් ඉන්නේ. මම ඉඳලා තියෙන සමත භාවනා කරන තැන්වල ඒ භාවනාවේදී හම්බෙන මේ පුංචි දේවල් මහා ලොකු දේවල් බවට පත් කරගෙන ඒගොල්ලෝ කරන කතාවලුයි බලනකොට මට හිනවා කුඩු ගහපු ගංජ ගහපු මිනිසුද කියලා. ගංජ ගහපු මිනිසුන්ට තොහම එකක් තියෙනවා. බලාගත්තත් ඒ බලාගෙන ඉන්න පුළුවන් හෙට උදේ වෙනකම්. වැලිකටයක් අවුල ගත්තාම මණිකක් කියලා දුන්නොත් ඒක දිහාම බලාගෙන ඉන්නවලු. ඒකට කියනවා සූස්තිය කියලා. මේ සමත භාවනාදී ඔන්නෝ සූස්තියක් තියෙනවා. අල්ලාගත්ත දේ ආලෝකයක් හමුනොත් ඒකටම මුළු ජීවිතේම ගත කරනවා. විපස්සනායි දැනගන්නවා මේක දඩයක්. මේක අභියෝගතා පරීක්ෂණයක්. ඕක අල්ලන්න යනකොට බොරළු කැටි වගේ. ඔබ බලපන් මූල කර්මත්තාන මෙයන්. ඔබ බලපන් ඉරියව්වටම යන්න. කියලා ඒ ලැබෙන දේෙන් අපිව මත් කරන්න හදන ඇටි ෂට මායාවේ සහ චපල ගති ටික එව්වට අහුවෙන්නේ මගේ තියෙන චපල ගතිය නිසා මගේ තියෙන ෂට ගතිය නිසා මගේ තියෙන මායාවී ගතිය නිසා කියලා තේරුම් ගත්තොත් ඒ බුරුම පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා අපි විශාල මිලක් දීලා මණිකක් ගන්න ගිහිල්ලා අපි වීදුරු කෑල්ලක් කරන් තියාන හිටියොත් අමලියකදී හරි අපි ගිහිල්ලා අනේ මේක උකස් කියලා මට කීයක් හරි දාපන් දීපන් කියලා අමලියකදී මේක දෙනකොට බල්ලා කිව්වත් මේ මිනිස්සයා මනුස්සෝ මේක මේ වීදුරු කැලක් න කියලා තියෙන අමලියට ආපම් මේ අහුවෙච්ච අහුවෙල්ල. ඒ වගේ මේ නිවන වගේ තාමත්ම කියන නිම කරලා කියන්න බැරි එකක් භාවනා කරද්දී මේ ආලෝකයක් හම්බෙච්චාම ඒක ගිහිල්ලා රැක් කරගෙන ලොක් කරලා තියාගෙන හිටියොත් මොකද වෙන්නේ? මේ මගදී හම්බෙන මේ පුංචි ඥානයක් හම්බෙච්ච වෙලාවේ නිවන පැත්තක තියලා ඕක ලොක් කරගත්තාම මොකද වෙන්නේ? ඒ වගේ හම්බෙන මේ පීටි අපස්සද්ධියක් වගේ දෙයක් අර නිවන වෙනුවට යන ගමනේදී හම්බෙච්ච මේ අතුරුපලයක් ලොක් කරගත්ත මනුස්සයාට වෙන්නේ තියෙන අවලියට හපන් තමයි මේ අහුවෙලා තියෙන අහුවිල දැනගන්න එක. ඒ නිසා ඒක යෝගාවචරය දැනගෙන යනවා නම් එයා දැනගන්න මේ භාවනා හරියන්න හරියන්න අනතුරු පොඩ්ඩක් වැඩි වෙනවා. මේ හරියෑම නිසා හිතේ ඇවිසිල්ලක් එන්න පුළුවන්. ඒක ඔයාට වෙච්ච එකක් නෙමෙයි භාවනාවේ අතරමඟ තියෙන ප්‍රගති පරීක්ෂණයක්. කඩින් පරීක්ෂණයක් අන්න එකට ලෑස්තිලා යන්න නම් Tamanට වෙච්ච දේ ඊට වැඩි කෙනෙකුට කියලා එහෙම නැත්නම් මේ වෙච්ච දේ තියෙද්දි Taman ආපු පාරට ආපු සතියට නිග්‍රහ නොවන විදියට මූල කර්මස්ථානයේ බැහැර කරන්නේ නැතුව මේක අඩේකට තියාගෙන ඒක උරගලකට තියාගෙන පාවිච්චි කරගෙන යන්න යනවනම් එකක් දෙකක් වෙනකොට යෝගාවචරයට Tamanටම තමන් භාවනා කරගන්න කමඨාන සුද්ධ කරන්නේ නැතුව උනත් භාවනා කරන්න මෝරච්චක වෙනවා. හැබැයි කාටවත් වෙන්නේ ස්වයම්බුව මේ බුද්ධ ශාසනයේ තනියම නිවන් දකින්න අනිවාර්යයෙන්ම පුදුබණ අහන්න ඕන. පටන් ගන්නකොට නමුත් දක්ෂයාට එකක් දෙකක් කියනකොට යාට තේරෙනවා. මේ මතුවෙන දේවල් මහා ලොකුවට අල්ලගන්න නැතුව ඒක හොඳ දේ. ඒ වුණාට අනවශ්‍ය විදිහට අදි탁ීරෝට ගියොත් ඒ විශේෂ මේක වෙන්නේ ඔය සම්මස්තර ඥාන අවස්ථාවේදී යෝගාවචරය මතුවෙන මතුවෙන අරමුණ මෙනෙහි කරන්න පුළුවන් තරම් දක්ෂ වුණාට පස්සේ මේ අරමුණ මේ මෙනෙහි කිරීම මේක නාමය මේක රූපය කියලා හොඳට යෝගාවචරයට තේරෙනවා. වම තියෙනකොට හොඳටම දන්න මේ වම දකුණ තියෙනකොට දකුණ. එමේ ආස්වාසනට ආස්වාස. ඒ විදිහට දකින්නකොට දකින්නවා. අහනකොට අහනවා. ගඳ බලනකොට ගඳ බලනවා කියලා ඉනේනේ දේ හරියට නාමකරණය කරන්න මෙනෙහි කරන්න දන්නවනම් දල වශයෙන් කියකි නාම රූප පරිච්ඡේද ඥානෙ ඊට පස්සේ මතුවෙන අරමුණ මතුවෙන ආරම්භයත් එක්ක බලන්න පුළුවන් වෙලාවට ඊට පස්සේ යෝගාවචරයට ඉඳ ලැබෙනවා ආනපානේ ඉනේන වෙලාව මෙනෙහි කරනවා විතර නෙවෙයි ආනවනේ පටන් ගන්න හැටි පේනවා ප්‍රස්වාසය පටන් ගන්න හැටි පේනවා ආශ්වාසය පටන් ගන්න හැටි පේනවා එතකොට යෝගාවචරයේදී ගැඹුරකට යනවා ඊට පස්සේ යෝගාවචරයට ඒ විපස්සනා ඥාන પરම්පරාවේ මේ නාම රූප පරිච්ඡේද පච්ඡේද නාම රූප පරිච්ඡේද කියන ඥාණයට පස්සේ මේ ප්‍රතිපරිග්ගහ ඥානේ හැම දෙයකටම ආරම්භයක් තියෙනවා. කිසිම දෙයක් ගහෙන් එන්න gediyenna වගේ නෑ කියලා හැම දෙයකම මුල හොයන තැනට ගියාට පස්සේ සම්මසන ඥාන කියලා අවස්ථාවක් එනවා. මේ සාමාන්‍ය පුංචි අංශවල නෙවෙයි කැටිටි වල රීති වල ඇතිවීම පැවතීම නැතිවීම පේන්න පටන් ගන්නවා. අන්න මෙතනදී තමයි යෝගාවචරය හිතන්නේ දැන් rahat වෙලයි කියලා. ඒක නිසා මහසිසාරද ස්වාමීන් වහන්සේ ලියන පොතේ ඒ සම්මසර ඥාන පරිච්ඡේදය ඉතාමත්ම ලොකුයි. ඒක දිගිලට නම් මෙතෙන් යනට යෝගාචරය තැහෙන තුරට භාවනා අල්ලගෙන ඉන්නේ. මේ භාවනාවට සමාජිකත්වයේ ලබලා. හැබැයි මේ ලැබෙන පුංචි දේවල් අදි탁සීරට තැමේ ප්‍රවණතාවයක් මෙතන තියෙනවා. ඒක හරියට වැඩි වියපත් වෙච්චි ගෑනු ළමයෙක් ගත්තොත් ඒ ළමයාගේ බලාපොරොත්තු එහෙම නැත්නම් ඒ ළමගේ තියෙන ආශාවල් ඒ වැඩි වියපත් වීමත් එක්කම පුදුමාකාර විදිහට දෙගුණ තිබුණ වෙනවා. ඒක අපි කියන්නේ යා දැන් ලොකු ළමයෙක්. ඔය පොඩි ළමයි ශ්‍රී ලංකන වයසේ නෙවෙයි දැන් ඉන්නේ. ඊට වඩා බරපතලයි වැඩි. කොල්ලොන්ටත් ඕක වෙනවා කොල්ලන්ට ඇටෝම් දාන්නේ නැහැ මොකොත් නැහැ ඕක දන්නෙත් නැහැ කොල්ලන්ට වෙනවා. කිල්ලන්න තමයි ඔක්කොම දෙල්ලන් තියෙන්නේ. ඒ වාගේ තමයි බාහනා වැඩි වියපත් වෙනවා. පත්වෙච්චා රසායනික ශරීරය වෙනස් වෙනවා. එළම කැමති උනත් නැතුණා රසායනික ශරීරය වෙනස් වුණාට පස්සේ ඒ ආගේ චක්‍ර කරකවෙන්න පටන් ගන්නවා. ඒ වගේ තමයි භාවනාවේදී මේ සම්මසන ඥාන මට්ටමට ගියාම තමයි කොයි එක ආවත් මාරු කරගෙන යන්න පුළුවන්. හැබැයි ඒකට තියෙන පුංචි අඩුපාඩුකමක් අධි탁සිරවටපත් වෙනවා. එයාට තේරෙන්න පටන් අර ගන්නවා මට අතීතයට පේනවායි කියලා. එයාට තේරෙන්න පටන් ගන්නවා මට මෙහෙම බැලුවොත් අනාගතේ පේයි. බලන්න පුළුවන්. මට මෙහෙන් බැලුවොත් අරගේ හිත බලන්න පුළුවන්. මට මෙහෙන් බැලුවොත් මට මේ මොකද්ද වෙන්නේ කියලා කියන්න පුළුවන් කියලා ඇත්ත තමයි වර්තමාන මොහොතේ යම් ප්‍රමාණයක යාට පිරිසුදුකමක් එනවා මෙයා ඒ වර්තමාන මොන අමතක කරලා අතීතේ බලන්න අනාගතේ බලන්න අනුන්ගේ හිත් බලන්න යන්න පටන් ගත්තොත් යෝගාවචරයේ ගමන පුදුමාකාර විදිහට පස්සට යනවා මෙන්න මේ ගැන කියනකොට මේ අටුවචාරින් වහන්සේලා සඳහන් කළා තියෙනවා මෙතනදී තමයි යෝගාවචරයට මේ ගමන තමයි මේ ගත්ත වැරදි තීන්දුව එහෙම නැත්නම් පටලවා ගැනීමල සාක්ෂි වෙන්න තමන්ට ආලෝකය ඕන වෙලාවක තියෙනවා ඥානීය තියෙනවා ප්‍රීතිය තියෙනවා පස්සද්ධිය තියෙන නිසා යෝගාවචරය අදි탁සිර වලට යන්න ඉඩ වැඩි. යා හොඳට දැනගන්න ඕනේ කෙල්ල ලොකු වුණාට පස්සේ ගෙට ගන්න පුරුෂාන්තරයට යවන්න නරකයි. ඒක තමයි කුල ගෙදරක සිදුවෙන දේ. දැන් මේ කිල්ල හැදෙන කුල ගේක නෙවෙයි නම් බැල්ලියක් ලොකු වෙච්චාම මොකද වෙන්නේ? කවුරු හරි ඉන්නවද ඒ බැල්ලිට මේ ගෙට කරන්න කවුරක්වත් නැහැ නේ. එච්චරයි. තිරිසන් ලෝකේ කියන්නේ ඒකයි. ඒ නිසා මේ කෙල්ල කොල්ල ඒද අපේ සිංහල කතාවක් තියෙන කොල්ල එන හැටි අරන කෙල්ල ගෙටකම් කියලා කතාවක් තියෙනවා. ඒ වගේ මේ භාවනා ලෝකේ වැඩි වියපත් වුණාට පස්සේ ඒ තරුණ කාන්තාව පුරුෂාන්තරයට යවන්න නරකයි. ගුරුවරයා කියනවා ඕකම කරකට යන්න. ඕ මොනවම තුනත් ඉරියව්ව දිහා බලන්න. මොනම තුනත් ওই කොච්චර නිවන් කියලා හේතුවක් අභිඥා කියලා හේතුවක් අනුන්ගේ හිත් බලන්න පුළුවන් කිව්වත් බලපං ඔබට ඉන්න ඉරියව බලන්න පුළුවන් කියලා. ඒකට මේ යෝගාවචරය හිතන යකෝ මිච්චර මේ අභිඥා පහළලා තියදී මගේ ගුරුවරයා මාව මේ පිටිපත රිවර්ස් ගියර් එක දාන්න හදනවා. මේ ඩබල් ෆෝවර්ඩ් ෆාස්ට් ෆෝවර්ඩ් දාලා යන්න ඕන වෙලාවනේ. අන්න එතන තමයි කලබල වෙන්නත් එපා නතර වෙන්නත් එපා ගානට රත් වෙච්ච බටර් 30කින් බටර් කපන්නා වගේ මේක කාගෙන බහින එක පැවිද්දකති කියලා තියෙනවා ගුරුවරයාට අරින්න එපා ගුරුවරට එක්ක ඉඳලා බේරගනින් කියලා. ඉතින් දැන් මෙතන ප්‍රශ්නක් තියෙනවා ගුරුවරෙක් නැතුව මේක කරන්න බැරිද? එහෙම නැත්නම් පොත්පත් වලින් කරන්න බැරිද කියලා. ඒ වගේ මෙතෙන්ට යනකම් මේ යෝගාවචරය යන්න මොනතරම් පිනක් තියෙනවද? මෙතනින් එහාට තියෙන මේ කඩින් පරීක්ෂණය මේ භව ඕගය බුදුහාමුදුරුවෝ පහළ වෙන්න ඉස්සලා එක්කෙනෙකුටවත් යන්න බැරි වුණා. ආලාර කාලාම හිටියා උද්දකාරාම පුත්‍රය හිටියා සංජේ හිටියා ඒ ඔක්කොම ලඛාමේ 100ක් මතරලා හිටියා ඒ කටි රූප ලෝකේ අරූප ලෝකේ හිස්සලා හිර වෙලා හිටියා මිනිස්යන්ගේ තියෙන හොඳ හෝ නරක හෝ ඒ කාම ලෝකේ හිර වෙච්ච යත්තන්ට වැඩිය රූප ලෝකේ අරූප ලෝකේ හිර වෙච්ච යත්තන්ට වඳිනවා ඒකෝට මේ මිනිස්සු තව උඩ යන මේ එක්කෙනෙක් නිවන් දකලා නැහැ එක්කෙනෙක් භවෙන් ගැලවිලා නැහැ ඉතින් එතකොට මුළු ලෝකෙම ඉන්න පිස්සන් කොටුවකනේ අන්ධ પરම්පරාවගෙන. මෙන්න මේ පිස්සන් කුටුර තමයි බුදුරජාණන්සේ පහලකේ කාම ලෝකේ ඉන්න මිනිස්සු තීරදන්නු වගේ. ඒක ඇතහැලා රූප ලෝකේ ගත්තාම කැහි ගෑණි දිලා හොටු ගෑණි ගත්තා වගේ. ඒක ඇතහැලා රූප ලෝකෙට ගියාට පස්සේ උඹ දැන් එන්නේ එන කෙලෙස් අඩුයි. හැබැයි තාම අහුවෙලා ඉන්නේ. ඉන්සයි හැම වෙලාවකදීම යන පාද හරිත බලන්න නිතරම උතුරු කට්ට බලපං. නිතරම උතුරුතරෝ වලපං පාර දන්නේ නැතුව ගියොත් ඔය හම්බෙන හම්බෙන හැම එකකදීම මන්මත් කරන ගතියක් තියෙනවා. අන්නේ මන්මත් කරන ගතිය එන්න නැතුව රැකීමට කියනවා අහිංසක වෙන්න කියලා. ඒක අමාරුයි. ඒක අමාරුයි. ඔය කොයි දේ ආවත් එන්න එන්න එන්න ගෝයන් කරලට කිරිවදින්න කිරිවදින්න ගෝයන් කරලා බීමට නැමෙන්නේ. එන්න එන්න උණ ගහ උඩට යන්න යන්න ඔඩුව පාත් කර ගන්නවා වගේ මේ ශාසනය විතරක් මේ ආලෝක පහළ වෙන්න පහළ වෙන්න ඥාන පහළ වෙන්න පහළ වෙන්න ප්‍රීති පහළ වෙන්න පහළ වෙන්න ඕපාස පහළ වෙන්න පහළ වෙන්න සතිය බලවත් වෙන්න වෙන්න වීර්ය වැඩෙන්න වැඩෙන්න උපේක්ෂාව වැඩෙන්න වැඩෙන්න යා දැනගන්නවා දැම්මම ගෙට වෙච්ච ගෙට වෙන්න ඕනේ ලොකු වෙච්ච කෙල්ලෙක් වාගේ පුරුෂාන්තරයට යන්න නරකයි අරසා වෙන්න ඕනේ ඒ ටික නොලැබුණොත් වැඩි වියපත් වෙච්ච ගමන් පුරුෂාන්තරයට ගිය ලදරියකට වෙන දේ සිද්ධ වෙනවා. පුරුෂයන්ගෙන් බලාපොරොත්තු වෙන්න බානුකම්පාව. ආහනේ වෙලාව ඒක රකින්නයි අපිට මේ බුද්ධ ශාසනයක් හම්බ වෙලා. ඒ මුල් මුල් දක්ෂකම් ටික අපිට අතර දෙන ඔබට සතිය තියෙනවා දැන් හරි. අරමුණේ තියාගෙන ඉන්න පුළුවන් හරි. සක්මන් කරන්න පුළුවන් හරි. මෙහෙම කරගෙන කරගෙන යනකොට මෙන්න මෙව දීලා බලනවා මියාව කනවද කියලා. මම දෙන්නම් පුංචි උපමා කතාවක්. ඔයගොල්ලෝ අහලා තියෙන උපමා කතාවක්. එතකොට තේරෙයි මේ භාවනාව හරියනවා කියන්නේ වරදිනවා වරදිනවා කියන්නේ හරියනවා කියන එක තේරෙයි. අහලා ඇති පුංචි කාලේ මම කියවලා තියෙන කතාවක් මම මේ කියන්නේ යාළුවෝ දෙන්නෙක් නෑ. මිනිස්සෙක් කැලේකට වැදිලා ගඟක් අයිනේ පරණ පොරොගෙඩියකින් දර කපනවා. ඒ මනසෙන් තියෙන උච්චර රසාව ඔය පොරොගෙඩිය විතරයි තියෙන එක බූදලේ දර කප කපා ඉඳදී පොරෝ අත ගැසිලා විසිලා කියලා ගඟට වැටෙනවා. මේ මනස පීනන්න දන්නෙත් නැහැ. මේ මනස දැනගන්නවා දැන් ඉතින් බිස්නස් එකක් ඉවරයි. ඔක්කොම ඉවරයි මනස ඉස්සරහට බැඳගෙන අඬනවා. අයියෝ මං වගේ මේ අසරණ මිනිසෙකුට වෙන්න ඕන දෙයක් දුන්නේ මට දැන් ගඟට බහින්නත් නැහැ ගෙදර ගියාම ගෑනුකෙන් බේරිකන්ට බේරන්න දෙයක්වත් බේරෙන්න බෑ කන්න දෙයක්වත් නැහැ දරත් නැහැ කියලා අඬනකොට ගහකට රුක්ෂ දේවතාවෙක් මගියෙක් විදිහට වගේ පෙනී දලහන මොකද මිනිස්සු අඬන්නේ කියලා අනේ ඉතින් මොනව කරන්නද අප්පා මට තිබුණේ එකම කැටි කැටි පොරොවක්. ඒකෙන් දර ගහක පාන ගිහිල්ලා විකුණන්නේ ජීවත් වෙන්නේ ගියේ පොරොව විසලා ගඟට වැටුණා කියලා. අයියෝ ඔයාලට බැරි වෙන්නන්නේ කියලා. බෑණි අප්පා. මං එනම් බැලලා බලන්නද කියලා ගිහිල්ලා රත්තරන් පොරොවක් ගෙනලා අතර දෙන්න. අර මිනිසයා කියනවා පිස්සු කතා කරන දෝයි තමුටේ පිස්සු රත්තරන් පොරොවලින් දරවහනවායි මේක නෙවෙයි මගේ මට එපා මේක. මං ගිනාවේ පරණ පොරොවක්. මේක මොන මේක මොන කරන්නේ කියලා. ඒතර දියෝ දැනගන්නවා මේ මනසේ අහිංස අහිංසක මිනිහනේ මිනිහට ඕන කරලා දෙන්නතර යකඩ පොරව. ඊට පස්සේ කියලා රිදී පොරවගෙන තමුසෙට දැන් කිව්වම තේරෙන්නේ නැද්ද ඔය රිදී පොරවනේ දර බලන්න බලෝ නැහැ. මිනිහ දිගට මඩනවා. එතකොට දෙයයන්ාද කියලා හරියට අර මිනිහගේ නැති වෙච්ච අර පොරව ගැටිය මලකට කාපගෙන දිව අර මනසට පුදුම සතුටක් එනවා. අයියෝ යානම් අත්‍තරම දක්ෂ වේණුකාරේ කණී අද ගෑණිකෙන් බේරෙන එක හරි බේරෙන්න පුළුවන් දරණක් නැහැ. දැන් නැත්තම් ගෙදර කියලා ගෑණිකෙන් බේරෙන්න හම්බෙන්නේ නැහැ කියලා ස්තුති කරනකොට දෙයයන්ාන්සට තේරෙනවා. මනස කොච්චර අහිංසකද කියලා. මිනිට දර බිස්නස් එක ඇර රත්තරන් ඕනෙත් නැ රිදි ඕනෙත් ඒ නිසා මේ තුනම ගැනීම කියලා. මේක හේන රූපත දේවතාව තමයි මම කියලා පොරෝ තුනම දෙනවා. මීයකා ගෙදර ගිහිල්ලි වෙලා ගමේ මිනිසුන් කියනවා මරු මගුලක් නෙවුනේ පොළො නැටිච්ච හොඳට හිටියා මචං. අන්නර ගහළඟ අන්න තෙන්න ගිහිල්ලා ගියාම එතන රුක්ත දේවතා හරිම අනුකම්පයි කියලා. ගමේ ඉන්න කට්ට කෛරාටිකේ කිතා ගන්නවා රුක්ෂ දේවතාවට දෙඤ්ඤම් වැඩක් කියලා මිනිහත් පොරෝ ගෙටියක් ඉල්ල ගන්න ණයට උදර පලන එකේ නෙවෙයි ඌගේ ඉල අර ගහන කොට කොට ඇල්ල ගඟට විස කරනවා පොරෝ අර විදිය අරු කියපු තාලට අඬනවා ඌ කියලා දෙනවා අඬ මේ අඬව ගන්න හැටි අඬන අර වගේම දෙයියෙක් ඇවිල්ලා කියන මොකද කියලා අනේ බලන්නකෝ කියලා අර කියාවු තාලේ කියන රත්තරන් පොරෝ දෙනවා දෙනකොටම ගන්න ඉවරයි දෙයියෝ දැනගන්න මොකක්ද ඇයි කියලා කියනවා ඔබට මාව රවට්ටන්න හම්බ වෙන්නේ නැහැ. මෙතෙන්ද මාව කරන මිනිස්සයා ඌ රත්තරන් පරෝදිනවට ගත්තේ නැහැ. අහිංසක නිසා. ඍජු පරෝදුන ගත්තේ කවුද අකමැති රත්තරන් පරෝට? කවුද අකමැති ඍජු වුණාත් මේ මනසයි ඉල්ලන්නේ මගේ නැති වෙච්ච යකඩ පොරෝ කිටිය. ඒ මිනිහ ප්‍රායෝගික මිනිහෙක්. ඒ වගේ මේ භාවනා කරන යනකොට මේ ආලෝකයේ දෙනකොටම ඇල්ලුවනේ කන්න දෙයක් ගහලා දෙයියෝ යනවා යන්න අරුවට අර ගෙනිච්ච ණයට ගෙනිච්ච යකඩ පොරවත් නැහැ. gedare end වෙන්නේ ලැජ්ජාවටපත් වෙනවා. නිසා භාවනා කරන්න යනකොට නිවනෙන් මෙපිට හම්බ වෙන හැම දෙයක්ම අසුචි තරංගව සලකන්න එපා. මොන ඥාන ලැබුණත් මොන අභිඥා ලැබුණත් මොන ආලෝක ලැබුණත් මොන ප්‍රීතිපස්සද්දි ලැබුණත් මේ පාරේ යනකොට තියෙන හැතැම්ම කණු තමයි. නමුත් හැතැම්ම කණුලක වැඳ වැඳ ඉන්න යන්න එපා. ඇතම කනුවලක මල්ටි තියා වැඳ වැඳ ඉඳිව කවදාවත් ගමනක් යන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා භාවනා කරන යෝගාවචර දැනගන්න ඕනේ යෝගාවචර කියන්නේ මොනතරම් වටින පුද්ගලයෙක්ද? මේ පොඩ්ඩක් හම්බෙන ආලෝකයකට මේ පොඩ්ඩක් හම්බෙන ප්‍රීතියට පස්සද්ධියකට මෙච්චර නටන්න ගත්තොත් උට කවදාකවත් නිවනට යන්න හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා මේ කාමෝගේ අයින් කරපු කෙනාට විතරයි මතක තියන්න භවෝග ප්‍රශ්න මතුවේ. මම නැවතත් කියනවා කාමෝගයේ ඉක්මවපු දක්ෂ යෝගාවචර විතරයි භවෝගය කියන මේ කරදරේ හම්බ වෙන්නේ. ඒක නම් ධම්මොද්දච්ච කියලා ධර්මයෙන්ම ඇති කරනවා අභියෝගතා පරීක්ෂණය. දීපු ගමන් කෑවොත්තර රත්තරන් පරෝ දෙනකොටම ඇල්ලුවා වගේ ඉතින් දෙයියෝ කියනවා මේක අහිංසකෙක් නෙවෙයි මේක මේ දෙයියෝ පච කරන්න ආව එක නෙවෙයි. ඒ කෙනාට වගතුවක් නෑ. ඒ නිසා අඬන්න යම් තාක් Tamande ඉරියව්ව පලා ගන්න පුළුවන් තාක්කයි. යම් තාක් තමයි පටන් ගත්ත අරමුණ පේන තාක්කල්. නමුත් අර ප්‍රශ්න ආපු එකනා වගේ මේ විවික්‍යාවට පස්සේ හැම වෙලාවෙම ආනාපානට ගන්න කියන එක නෙවෙයි මේ අදහස් කරන්නේ සැකනම් පමනක්. බයනම් පමනක්. අනිත්‍යනම් පමනක් මූල කර්මස්ථානයේ තියාගන්න උරගලවාගේ. ඉරියව්ව තියන්න උරගලවාගේ. ඒකල යන්නයි. යම් වෙලාවක තමයි දන්නවා මේ භාවනාවේ පාරවිච්ච ආලෝකයක් කියලා බය වෙන්න එපා. ඒක නැති කරන්න යන්නත් එපා. ආනාපානට එන්නත් එපා. ඕක ගණන් ගන්නත් එපා. එතකොට යාට දිත්තේ චිත්තමත්තම් භවිෂ්‍යති නැත්තම් චක්කු මාසේ අතාන්දෝ වගේ ආලෝකයේ දැකට අම් පොට්ටෙක් වගේ හිටපන්. දැකීම දැකීම පමණින් නැත කරපන්. ඔය ආලෝකේ හම්බුනා කියලා උඩ දාන්න යන්න එපා. එතකොට ඕභාසයේ හම් මේ මේ ඥාන පහළේ පුදුමාකාර පලිඟුවක් කරා දකින්න වගේ පිරිසුදුකම් හම්බ වෙනවා. හරි හරි. ඔට ඉච්චර නටන්න ඕන ඒක තියේදි බලන්න මට මූල කර්මත්තානේ පේනවද කියලා. උරගාලා බලන්න ඕන. ඒක තියේදි බලන්න මං ඉඳගෙන ඉන්නේ කියලා දන්නවනම් එහෙනම් ඒක මහත් මුල් තැන දෙන්නේ නැතුව අර නියම තැන දීපු ගමන් එයා මට කුක් එක් වගේ උදව් කරනවා. මුල් තැන දීපු ගමන් මම හුක් වෙන්නවා එයාට. කතා දෙකක් නැහැ. කතා දෙකක් නැහැ උට නිසි තැන දෙනවා මිසක් මුල් තැන දෙන්න එපා. දීපු ගමන් එයා අපිව පාලනය කරන්න හදනවා. ඒ නිසා මේ ඒ දස උපක්ලේශ තියෙනව ඔක්කොම යෝගාවචර ඉතාම කැමැති දේවල්. ඕපාශය ගත්තත් ඥානය ගත්තත් පීති ගත්තත් පස්සද්ධි ගත්තත් සතිය ගත්තත් උපේක්ෂාව ගත්තත් ඔක්කොම කැමැති දේවල්. නමුත් මේ සෑම දෙයක්ම පොල්ලට ලොකු වළංගුනොත් එහෙනම් භාවනා ඉවරයි. ආදෙන් එන්නේ හේතුඵල ධර්මයක් ඇතුව මම ඉන්නේ මූල කර්මත්තා නැත්නම් මම මගේ යකඩ පොරව හම්බ වෙනකන් මං අඬනවා. මෙන්න මේක හරීම අමාරුයි යෝගාවචරින්ට කියලා දෙන්න. බෑ කියලා නම් කියන්න බෑ සමහරව මේක අල්ල ගන්නවා. ඉතින් මේකට හේතු ඕනටදී ඉක්මන් වෙන්න යන්නත් එපා. ඕනටදී සීතල වෙලා ගිලෙන්න යන්නත් එපා. මේ ඇතුළත පහළ වෙන දේවල් අනිවාර්යයෙන්ම කොල්ල බබා වගේ ගහවතන අහුවෙනවා. ඒ නිසා ඒක එතන හිටපු දාවයි. මට ආලෝකයක් පහළ වුණා ප්‍රීතිත් පහළ වුණා පස්සද්ධිත් පහළ වුණා මට ඒව ඔක්කොම උනේ මේ මූල කර්මස්ථානේ මේ මූල කර්මස්ථානේ අමතක කිරීමේ සාපේ වෙන්න දෙන්න එපා. ඒක කියනවා ඉස්සලාපු කණතියෙදී පස්සේ ආපු අඟ ලොකු කරගන්න එපයි කියලා අපේ මේ සාමාන්‍ය ගමේ කතාවක් තියෙනවා. ඉස්සලාපු කණටදී පස්සේ ආපු අඟ ලොකු කරගන්න එපා. ඒත් එක්කම තියෙනවා අඟ ලොකු කරගත් එක අඟේ ඉඳලා කන කනවා. ওই දෙකම භාවනාදී සිද්ධ වෙනවා. අන්න එතනදී පේනවා මම මේ භාවනා කරන මේ රට්ටුණ්ඩ කියා පාණ්ඩද එහෙම නැත්නම් අනිත් අයට නැති දේවල් ඉද මේව සත්‍යම් මොකමඤ්ඤා කියලා මම දැක්කපු එක විතරයි අත් ඕක බොරු මට විතර හරියි උඹලට නෑ කියා ගන්න මේ මාන්නක්කාරයක් ගහපාදීමක්ද මේ වගේ ලාමක අදහස් වලින් කියොත් බුදුරජාන්සේ ඉඳා නෙවෙයි ධර්මයේ ඉඳා කියලා දෙනවා දීපුවාම කාලා නැහිනෝ ඌ දන්නේ සීමාව කාලා නැහින නිසා ඒ නිසා මේවා භාවනාදී අනිවාර්යයෙන්ම ලැබෙන ඔක්කොටම හැම එකම ලැබෙන්නේ නැහැ යම් යම් මේ දක්ෂකම් හම්බ වෙනවා. මේ මේ අතිරේක ලාභ කියලා කියන්නේ. එහෙම නැත්නම් මේවා මේ භාවනා මේ භාවනාදී හම්බ වෙන මේ බයි ප්‍රොඩක්ට්ස් නැත්නම් බල මූලික නිෂ්පාදනයේ හම්බ වෙන අතුරු ඵල වගේ. ගොඩනට මේ අතුරු ඵලය ලැබිච්චාම ඒක හසුකව ගන්න දන්නේ ඒකේ නම මේ භව රාග වෙනුවට කාම රාග වෙනුවට භව රාගෙ බැඳෙනවා. ඉතින් කතා කරන භාෂාවෙන් තියෙනවා කට දෙවැත්තෙන් කියලා වැක්කිරෙනවා මේ තණ්හාව ඇති කරන ඇතිවිච්ච ආලෝකය. මූල කර්මත්තානේ අමතක කරන තරම. තණ්හාව ඇති කරන මේ ඇතිවෙච්ච ඥාණයට මූල කර්මස්ථානේ අමතක කරන මට්ටමට. තණ්හාව ඇති කරන මේ දකව ප්‍රීතියට මූල කර්මස්ථානේ අමතක කරන මට්ටමට. පස්සද්ධියට ආන්න මේ ටික ලැබෙනකොටම සීලව ගන්න පුළුවන් වුණොත් මට මේ සියල්ලම ලැබුණේ මූල කර්මස්ථානයේ අසුර කිරීම නිසා. එනිසා මේ ලැබීම නිසා මූල කර්මස්ථානෙට මම නිග්‍රහ නොකරමි. මූල කර්මස්ථානම ඉස්සරහින් තියාගන්නවා කියන මිස හැම වෙලාවෙම මූල කර්මස්ථානේ ඉන්න ඕනේ කියන එකක් නෙවෙයි මෙතන කියවෙන්නේ. එහෙනම් කිව්වට මම දැන තේරෙනවද කියලා යම්ම වෙලාවක මේ භාවනාවේදී හරියන තැනක් ඇවිල්ලා නැත්නම් අතිරේක ලාභ ලැබෙනකොට ඒක උරගා බලන්න ඕන නම් මේක ඇත්තක්ද බොරුවක්ද මම මේකට අහුවෙලාද නැත්නම් ඒක මට අහුවෙලාද කියලා අපිට තියෙන උරගල තමයි මූල කර්මස්ථානේ අපිට තියෙන උරගල තමයි ඉන්නේ ඉරියව්ව ඒක නිසා සතිපට්ඨානදී මේ කය කමඨහනකුත් වෙනවා සතිපට්ඨාන උරගලකුත් වෙනවා. ඒ භාවනා කරන එකනට විතරයි අනික් කෙනාට මේ කය කාමයේ වඩන යන්ත්‍රයක් වෙනවා. උපක්‍රමයක් වෙනවා. තමනුත් කාමයේ වඩනවා, අනුමුත් කාමයේ වඩනවා. ඒක නිසා මේ ඕඝ තරණයේදී කාමෝගේ තරණය කරපු නැත්නම් අපි කෝ ගීගේ අතෑරපු අයට ওই ගීගේ ඉන්න අය නොදන්න බරපතල අභියෝගතා පරීක්ෂණ වගේ. හැබැයි ඔක්කොම හුරතල්. ඒ ඔක්කොම විනෝදාංශ බාහිර දන්නේ කරන්න. බාහිර දන්නේ නැත්නම් එතනම කරකවෙන්න පටන් අර ගන්නවා. ඒ නිසා යෝගාවචරයා තමන් අතහැරපු කාම භවය අතහැරපු මේ ඕලාරික ආහාර නැත්නම් ආමිෂය හැම වෙලාවෙම මතක තියාගන්න මේ ඊට පස්සේ අපිට මේ ලාමක දෙයකට ආඩම්බර වෙන්න. මේ ලාමක දෙයකට දෙයක් නිසා මාගේ මේ අහිංසක પરමාර්ථය නැති කරගන්න නැතිව යෝගාවචරකම රැක ගන්නවා කියන එකට බුදුජානසේ පාර පෙන්වන විතරක් නෙමෙයි ආදර්ශයක් වුණා. බුදුජානසේ අවුරුදු 45ක ආදර්ශයක් වුණා කවදාකවත් බුදුජානසේ බව දෙයියෙක් ප්‍රක්‍මේ කාන්දර්පෙක් කියන මනුස්සයෙක්. මේ සුවිශේෂ බලතල මොකක්වත් ඕනේ මේ මනුස්සකම විතරයි ඕනේ කරන්නේ. ඒ නිසා යෝගාවචරයා ඉදිරියට යන්න යන්න මේ ඔක්කොම ලැබිය යුතු අනුන් පතන දේවල් ඔක්කොමත් ලැබිලා ඒ ඔක්කොම ಗುಣ ටික වහගෙන ඒ ඔක්කොම ಗುಣ වසන් කරගෙන ජීවත් වෙන නිසා ඒ ලොකු ස්වාමීන් වහන්සේ නිතරම කියන දේ තමයි යෝගාවචරයට මිනිස්සුෝ වඳිනවට වැඩිය දෙයියෝ වඳිනවා. මේ තරම් ලාභයට සත්කාරයට සම්මානයකට සිලෝකයට ජඩකම් කරන මේ ලෝකයේ සියලු ಗುಣ වඩමින් නමුත් කිසිසේත්ම කැපිපේන් හදන්නේ නැතුව කිසිසේත්ම ඒක මාන්නයට හේතුවක් කරගන්න නැතුව තව තවත් ගුණ වඩන්න පෙළඹෙන කෙනා දෙයියෝ අඳිනවලු දෙයියන්ට ඉස්සල බ්‍රහ්මයේ වඳිනවලු මේ ශාසනයක විතරක් දකින්න පුළුවන් මහිමයක් මේකේ තියෙන. ඒ අනුව තමයි අපිට මේ 2600ක් මේ පණවිඩය ඇවිල්ලා තියෙන්නේ. එහෙම නැතු මේ සෝබන කාර්යෝ මේ ගිජ්ජෝලන කට්ටිය කොද්ද ජාන කට්ටියත් එක්ක නෙවෙයි. ඒක නිසා අපි මේ මහසි සෑඩෝ ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා. අපි ආශාවෙන් බලාපොරොත්තු වෙන රකින්න බලාපොරොත්තු වෙන මේ ශාසනයේ තියෙන රුවන්වැලි සෑයවත් ගාන්ටාරයකවත් කොඩියකවත් ගෙජ්ජියක නෙවෙයි මේ කාමෝග භවෝග හරියට දැනගෙන භාවනා කරන මනසදී පපුයි ඒක තමයි ධාතු මන්දිරේ ඒක තමයි රහතන් වහන්සේලා වැඩ ඉන තැන නිසා හැම වෙලාවෙම බලන්න ඕනේ වාසියක් ආවත් පාඩුවක් ආවත් මූල කර්මස්ථානට සාපේක්ෂව මට කොහොමද ඒක බලපාන්නේ ඒ වාසියාවත් පාඩුවාවත් මට ඇස් බැල්මක දුර මූල කර්මත්තා නැත්නම් ඉරියව්ව තියෙනවා නම් එයාට නිතරම ධර්ම ආරක්ෂාව තියෙනවා. ජීවිත රත්න ආරක්ෂාව තියෙන නිසා අපි ඒක රකින්නවා නම් ඒක අපිව රකින්න. අපි නිතරම සතිය ආරක්ෂා කරනවා නම් සතියෙන් අපි ආරක්ෂා වෙනවා. එතකොට මේ කාමෝග භවෝග කියන එක සාසනයක් තියෙන කාලේ අසුවිරු ඥාන ඇති කෙනාට එයා දන්නවා මෙතෙන්ට යනකොට මේ බෝක්කුව හම්බ වෙනවා. මෙතෙන්ට යනකොට මේ හන්දිය හම්බ වෙනවා. මෙතෙන්ට යනකොට මේ ගහ හම්බ වෙනවා. ඒ එකකටවත් අහුවෙන්නේ නැතුව කෙලින් ඵලයන්. පාරම ගාරින්න එපා. ඒ බුරුමේ සරල භාෂාවෙන් කියනවා පාර කෙලවර ගම පාර තියෙනකම් ඵලයන්. ඔය අතරමඟ තියෙන කොතන නතර වුණත් ඒ හැම එකක්ම අටවල තියෙන ගමන බාධා කරන්න. ඒ නිසා පේන දේවල් කොච්චර දෝ තියෙන්න පුළුවන්. නමුත් බුදු දනසෙත් කියලා තියෙනවා නිතරම මූල කර්මත්තානේ උරගාමෙන් දිගට යන්න කියලා. යන්න යන්න යන්න ඕනේ හට ගන්න දෙයක් නැති වෙන සුළුයි. වේදනාවක් හටගත්තු තුක නැති වෙනසලු යෝගට තරංග ගන්න එපා. ඔකට සැලසුම් හදන්න එපා. ඔක පණිජි පිහිටවන්න එපා. ඕනේ සංඥාවක් ආතෝක නැති වෙනසලුයි. මොන සංස්කාරයක් උඹ කරලා මොන නිෂ්පාදනයක් උඹ කරත් ඒක නැති වෙනසලුයි. මොන විඥානයක් ආවත් නැති වෙනසලුයි නිසා ඇතිවීම බල සතුට වෙන්න එපා. උඹ නැති වෙනවත් බලන්න. බලන්න ගියාට පස්සේ අපි අපි එතන අහුවෙන්නේ නැතුව එතන අපි වංගු කරකැවි ඉන්නේ නැතුව ඍජු පාරකට වැටෙන්න පටන් ගන්නවා. එතකොට තේරෙනවා මේ වංචනික ගති, ෂට ගති, මායාවී ගති තියෙනකන් ඒ මනසට හම්බෙන හැම ලාභයක්ම ඒ මනසට කොක්කක් වෙනවා. ඒ මනසට තීරින්නේ එක හසුරුවා ගන්න. වංචනික ගති, ෂට ගති, මායාවී ගති නැත්තම් කියනවා අහිංසක ගති ඇති මනුස්සයද මොනවා දුන්නත් එයා තමන්ගේ යකඩ පුරව හම්බ වෙනකන් ඔය කොච්චර රත්තරන් පොර දුන්නත් කොච්චර රීදී පොර දුන්නත් ඒවට අහුවෙන්නේ නැහැ. ඒ මොකද එයාගේ අහිංසකකම. එයා මේ රත්තරන් උරගාලා බලන රත්තරන් වැඩ කරපු මිනිසෙකුත් නෙවෙයි. රීදී උරගාලා බලලා කොච්චරද කියන්න ඕනේ. එයා දන්නව වැඩේ වෙන්නේ මගේ යකඩ පොරවෙන්. ලැබෙනකන් අරනවා කියන එකයි තියෙන්නේ. ඒක නිසා මේ භාවනා ගමනට මොනම ඥානයක්වත් අවශ්‍ය නැහැ. manussකම නම් අත්‍යවශ්‍යයි. වැඩිහිටි බාලමහලු මොකක්වත් බලපාන්නේ නැහැ. පැවිදි උපවිදි මොකක්වත් බලපාන්නේ නැහැ. මොකද ඕනම එකක් අරියාතුරට හිතින්න පුළුවන්. මාන්නේ වැඩි වෙන්නේ හිතින්න පුළුවන්. තණ්හා වැඩි වෙන්නේ හිතින්න පුළුවන්. දෘෂ්ටි වැඩි වෙන්නේ හිතින්න පුළුවන්. මේක දන්නවනම් එයාට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේව උපයන්න ඕනේ. අපි කියන ඥාන උපයන්න ඕනේ. පැවිදි වෙන්න ඕනේ. ඔක්කොම ලබල ඒවා කුක්කෝ වගේ. කීකරු කරගෙන වශී කරගෙන තියාගෙන මිසක් ඒවට යටත් නොවි ජීවත් වීම සඳහා ප්‍රහාණය කළ යුතු දෙයි. මේ ගමනේදී මේ මේ දේ ගන්න මේ ආහාර ටික ගන්නකොට මෙන්න මේ විෂ ටික කපලා පාවිච්චි කරන්න. එහෙම නැත්නම් මේ ආහාරය නිසා අපි නොදන්න ඔය බේසජ්‍ය සමුට්ඨිත රෝග කියලා જાතියක් තියෙනවා. බෙහෙතින් හටගත්තට එදී ඊට්‍රොජෙනික් ඉෆෙක්ට් කියලා කියනවා මේකට. හරි භයානකයි. මේ හතර ආහාර වර්ගයේ බෙහෙත් වගේ. ඒව ගන්නකොට ඒ පසු ප්‍රතිඵල වගේක් තියෙනවා. එහෙම නැත්නම් සයිඩ් ඉෆෙක්ට්ස් යාතියක් තියෙනවා. ඒ ටික දන්නේ නැති වුණොත් එහෙම අන්තිමට ඒක එකතු වෙච්චාම ඒකම ලෙඩක් වෙන නිසා බුදුරජාණන්තේව පෙන්ලා දීලා තියෙනවා පාවිච්චි කරන්න. විෂ කපලා පාවිච්චි කරන්න ඒකට වෙනම කෝකියෙක් ගෙනියන්න බෑ. ඒකට වෙනම චෙෆ් කෙනෙක් ගෙනියන්න බෑ. ඒකට බුදුහමරු වෙන්නේ නැහැ. ඔබ ගන්න ගන්න වෙලාවේ ඒකේ අනවශ්‍ය ටික අයින් කර ගන්න දන්නේ නැත්නම් මෙතන මොකද්දෝ යටිපහුවීමක් කරන නිසා හැම වෙලාවෙම මේ මොන නිකන් සාමාන්‍ය භාවනා උපදේශයක් කමඨාණක් වශයෙන් කියනවනම් තමයි දුක් කරදරයක් ආවත් සැපක් ආවත් ඒ දුක හා සැප මැද මූල කර්මස්ථානට තියෙන සම්බන්ධතාවයේ බැලීමෙන් තමයි අපි ඉස්සරහට යන්නේ පස්සට යන්නේ කියලා දැනගන්නේ. මූල කර්මස්ථානයේ ආරසා කිරීමෙන් තමයි අපිට අරසාව සලසගන්නේ. මූල කර්මස්ථානයේ උරගා බැලීමෙන් තමයි තමන් තමන්ටම ගුරුවරයා වෙන්නේ. ඒ නිසා මේ මූල කර්මස්ථානයේ තියෙන සුවිශේෂී ගුණ තේරුම් අරගෙන එnde end end එක අදාහගත්තොත් ඒ මූල කර්මස්ථානයේ යෑමේ සරල අහිංසක භාවය හරහා ප්‍රහාණය කළ යුතු ධර්ම ඒකෙම ප්‍රහාණය වෙනවා. ඒකට වෙනම ආයුධ හදන්න ඕන කමන්නේ. ඒ කටයුත්ත වෙන නිසා භාවනදී විචිත්‍රතාවෙන් දරින්නේ. කොයි දෙයක් වෙන්න ඕන මොකක්වත් ගන්න දෙයක් නැහැ. කොයි එක ආවත් Tamange අහිංසක අරමුණ නැත්නම් ඒ සඳහා පාවිච්චි කරන මේකේ මේ දිරච්ච පොරෝ කෙටිය නැත්නම් මේ මූල කර්මත්තානේ ඒක ලැබෙනකන් අඬන්න කතාව දන්නවනම් ඒ අහිංසකකම අපට අවශ්‍ය කරන්නා වූ දේවල් ලබලා දෙනවා. ඉතින් මම මෙතනින් අද දවසේ ධර්ම දේශනාව නැවත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ශීරුම දෙනා තීරුම් අරගන්න මේ ගමනේදී තියෙන මේ දේවල් බුදුහාමුදුරේ ඇඳලා ලකුණු කරලා සිටියම් කරලා තියෙන නිසා සාරිපුත්තාදී මහා ස්වාමීන් වහන්සේලා අපිට මතක් කරලා දෙන නිසා අපේ අතින් මෙච්ච කිසිම වැරද්දක් වැරද්දක් වෙන්නේ නැහැ. මොකද ඒක සුත්තම ඥානෙ තියෙන නිසා. වැරදි වුණාට පස්සේ හරි ඒක අල්ලගත්තොත් ලොකු පිම්මක් පයින්නවා. ඒ නිසා අපි මේ වැරදි කරලම ඒ වැරද්ද වැරද්ද වශයෙන් දැනගන්නවා විතර සාසනයක් නේ. ඒ නිසා කවුරුත් හිතන්න එපා වැරදි නොකර ඉස්සරහට යන්න පුළුවන් මේ කියලා. ඩබල් ප්‍රොමෝෂන් නෑ මේ සාසනේ. ඒ නිසා වැරද්ද වුණාට පස්සේ අපි සම්බ්‍රක්‍මචාරින් වහන්සලත් එක්ක අපි වැරද්ද බෙදා ගන්නකොට නොකරපු යත්තන්ටත් ඒක නොකරම බේරෙන්න පුළුවන් තරක් හම්බ වෙනවා. කරපු කෙනාටත් අහිංසකම කියාපෑමක් වෙනවා. ධර්මයේ අලුත් වීමක් වෙනවා. ඒ වගේම හැකි සංඥාව මතුවෙනස අපි ඒ තියෙන ප්‍රහාණය කළ යුතු දේවල් හම්බ වෙච්චාම ක්‍රියා කළ ආකාරයේ සායක ප්‍රහාණය වෙන හැටි ධර්ම සාකච්ඡාවට ඉදිරිපත් කිරීමම නැත්නම් කමඨහන් වාර්තාවට ඉදිරිපත් කිරීමම යෝගාවචරගේ ආයුධ පණ්ඩරිත බීමක් වගේ තමයි. තීක්ෂණ භාවයටපත් කිරීමක් වෙනවා. එසීම වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දිනාට තනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා